තෙරුවන් සරණයි හැම දිනාටම අද අපේ සුපුරුදු දහම් හම අප මේ ආරම්භ කරන්නේ විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 21 වෙනිදා අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස වෙනදා වගේම මේ සදහම් හමුවට සම්බන්ධ වී සිටිනවා පූජනීය ස්වාමීන් වහන්සේලා මීනින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමින් අපි දහම් හමුව ආරම්භ කරමු පළමු කොට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨයේ තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු.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 ඉතින් ඒ ප්‍රතිපදාව හොඳින් අවබෝධ කරගන්න, තේරුම් ගන්න, වටහා ගන්න තමයි අප මේ උත්සාහ කරන්නේ. ඒ වගේ මේ ප්‍රතිපදාව හුරු පුරුදු වෙන්න, පුහුණු වෙන්න ඒකටයි භාවනා කියන්නේ. එතකොට මේ බණ සහ භාවනා තමයි අපි මේ කරගෙන යන්නේ. තථාගත ධර්මය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර මේ ශ්‍රී සද්ධර්මය අපේ අවබෝධ කරගන්නවා තේරුම් කරගන්නවා වටහා ගන්නවා ඒකෙන් මූලික වශයෙන්ම කෙරෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි අවබෝධ කරගන්නේ තේරුම් කරගන්නේ වටහා ගන්න. ඒ හරහා ගිහිල්ලා අපි මාර්ග සත්‍ය පුහුණු වීමක් කරනවා. ඒ තමයි භාවනා කියලා කියන්නේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාව පුරුදු පුහුණු වීමයි අප කරන්නේ. ඉතින් මේ විදිහට ඒ අවබෝධය සහ පුහුණුව සඳහා කරන ක්‍රියාකාරකමක් අපේ මේ සදාම් හමු. ඉතින් අපි කාලයක් තිස්සේ මේ කාර්ය කරගෙන එනවා. මේ වන විට අපි සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව මූලික ගුරු උපදේශය හැටියට තියාගෙන මේ ධම් සාකච්ඡා මාලාව අපි කරගෙන ඉන්නේ. ඒ අනුව අපි මහා සතිපට්ඨාන දේශනාවේ සෑහෙන දුරක් අපි ගමන් කරලා තිබෙනවා. මහා සතිපට්ඨාන දේශනාවේ මූලික වශයෙන් අනුපස්සනා හැටියට හතරක් අනුපස්සනා යටතේ කොටස් හතරකින් කාය අනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් අනුපස්සනා හතරක් වශයෙන් ඒ එක් එක් අනුපස්සනාව තුළ කමඨහන් වශයෙන් තවත් රාශියකුත් දේශනා වෙලා තිබෙනවා. ඉතින් ඒ කමඨහන් තමයි අපි මේ සාකච්ඡා කරන්න විමසන්නේ. ඉතින් කායानुපස්සනාව යානාපාරණ පබ්බ ඉරියාපත පබ්බ සම්පජාන පබ්බ කියලා සති සති ගුණය දිනු කරගන්න. සිහිනුවන වීර්ය කියන මූලික කුසලතා තුන නැත්නම් ඉන්ද්‍රිය ධර්ම තුන වර්ධනය කර ගැනීමට අවශ්‍ය මූලික කමඨහන් තුනක් දේශනා කළා. ඒවයින් තමයි අපි සිහිනුවන වීර්ය කියන මේ මූලික ගුණාංග තුන අපි වර්ධනය කරගන්නේ. ඒ වගේම අපි මේ කමඨහන් තුන සාමාන්‍යයෙන් කවදාවත් අතහරින්නේ නැති කමඨහන් ආනාපාන සති හැකි හැම වෙලාවෙම අපේ ස්වභාවික දෙයක් වන අපේ හුස්මට සාවධාන වෙනවා සතිමත් වෙනවා ඒ තුල ඉන්නවා එතකොට අපේ සති ගුණය ඒ වගේම දිගටම එහි රැඳී සිටීම නිසා වීරිය, එහි ඉන්නකොට එහි ගතිගුණ අවබෝධ වීම, අන්තිමට ආනාපානය අනිත්‍ය අනාත්ම ධර්මයක් විදිහටම අපි ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒ දක්වා අපිට මේ ආනාපාන සතිය ගෙනියන්න පුළුවන්. චේතනින් සිහිය විමසුම් නොවන සහ වීර්ය කියන ගුණාංග වැඩෙනවා. ඊට පස්සේ අපි ඉරියව් පැවැත්වීම කියන එක දැන් අර අපි පුරුදු වෙන්න ඕන ස්වභාවික ඉරියව් පවත්වමින් එක්තරා කෘතිම ගතියක් තියෙනවා ඉරියාපත පබ්බේදී අපි ආරම්භ කරනකොට ඉරියව්ව හිතාමතා පවත්වමින් ඒ ඉරියව්වේ සතිය පැවැත්වීම නමුත් දැන් අපි පුරුදු වෙන්න ඕන පැවැත් වෙන ඉරියව්වේ සතිය පවත්වා. ඒ කියන්නේ ඉරියව්වක් කියන එක පිහිටාමතා පවත්වන්නත් පුළුවන්. කායික අවශ්‍යතාවය අපේ වැඩ ආදී දේවල් වලට ඉරියව්වට අපි මාරු වෙන්නත් පුළුවන්. ඉරියව්ව ඉබේ කෙරෙන්න පුළුවන්. පැන නගින ඉරියව්ව, මතුවෙන ඉරියව්ව කියලා අපි ඒකට කියන්න පුළුවන්. ඒකේ සිහිය පැවැත්වීම හුඟක් හොඳයි. Taman ස්වභාවික විදියට ඇවිදගෙන යනවා නම් මේ ඇවිදගෙන යනවා <coughs> කියන කාරණේ දැන ගැනීම වැදගත්. ඒ ඇවිදගෙන යනවා වෙන්න පුළුවන් කුමක් හෝ කාර්යයක් සඳහා ඇවිදිනවා වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න පුළුවන් කිසියම් හේතුවක් නිසා. ඒ වගේම හිටගෙන ඉන්න පුළුවන් කිසියම් තැනක කිසියම් හේතුවක් නිසා. පැතිරී සිටින්නත් පුළුවන් යම් හේතුවක් නිසා. එතකොට ඒ හේතුව කෙසේ වෙතත් අපි එතන සිහිනුවන පැවැත්වුවොත් ඒ ඉරියව්ව නිසි ආකාරයෙන් පැවැත්වීමේ හැකියාව අපිට ලැබෙනවා. ওই විදිහට ස්වභාවික ඉරියව්වේ සතිය පවත්වන්න අපි හුරු පුරුදු වෙමු. අර કૃතිම ගතිය අත්හැරලා. ආනාපානයට උනත් අපි કૃතිම ගතිය අත්හැරලා ස්වභාවික ඉරියව්වේ සතිය පවත්වන්න උත්සාහ කරමු. ඊළඟට සම්පජාන පබ්බේ තුන්වෙනි ඉරියව්වේදී වික්‍රම රූප ශබ්ද දෙක ස්වභාවික වුණත් රූපේ සහ ශබ්දය සමහර අවස්ථාවලදී අපිට බාධාකාරී වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක නිසා මේ දෙක අපි తాවකාලිකව අත්හිටුවා ගන්නවා. මයික්‍රොෆෝනේ සහ කැමරාව. ඒක ගැන මදක් සාවධාන වෙන්න. එතකොට අපි සම්පජාන සතියේදී කරන්නේ එදිනෙදා වැඩ අපිට එළඹෙන කාර්යය කියලා අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ. එළඹෙන කාර්යයේ සතිය පවත්වන්න අපි හුරු පුරුදු වෙනවා. ඒකත් හරිම ස්වභාවික විදිහට දැන් අපි කරන්න ඕනේ. කෘතිම කරගන්න හොඳ නෑ භාවනාව කොයියම් අවස්ථාවකවත්. එතකොට ඒක අපේ සාමාන්‍ය ජීවිතයට ඇතුළත් වෙන්නේ නැති නිකන් පිටස්තරින් තියෙන දෙයක් බවට පත් වෙනවා. ඇත්තටම අපේ ලංකාවේ මේ භාවනාව හඳුන්වා දීලා තියෙන්නේ හුඟක්ම මෑතක් වෙනකම්ම මේ විදිහට. හරිය කෘතිම විදිහට භාවනාව කෙරීගෙන යන්නේ. සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු ටික අසතෙන් අසම්පජඤ්ඤයෙන් කුසීත ගමින් කොහොම හරි කෙලෙස් සහිතව කෙරෙන අතරේ භාවනාව කියන එක හරි කෘතිම විදිහට වෙනම තැනක වෙනම ස්ථානයක වෙනම දිනයක වෙනම වෙලාවක කරන වැඩක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ විදිහට තමයි භාවනාව අපි භාවනාව හඳුන්වා දීපු ඇත්තන්ගේ දෝෂයක් ඒක භාවනාවේ වැරද්දක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ කොයි වෙලාවකවත් එහෙම કૃතිම විදිහට අස්වාභාවික විදිහට මේ කාර්යය හඳුන්වා දීලා නැහැ. ස්වභාවික දෙයට සිහිය පැවැත්වීම, සාවධාන වීම, අවදි වීම ඒ වගේම එය විමසුම් නුවණට ලක් කර ගැනීම ඒ මොහොතේම එසේ ලක් කරද්දී අපි සාමාන්‍යයෙන් දන්නවා මේක නොවිය යුතුයි මේක විය යුතුයි කියලා අන්න ඒක තේරුම් අරගෙන නොවිය යුත්තෙන් වැළකීම විය යුත්ත තුල දිගටම යෑම කියන ඒ සඳහා වීර්ය පැවැත්වීම හරිම ස්වභාවිකයි මේ මේ සතිපට්ඨාන ක්‍රමයේ යටතේ හරිම ස්වභාවිකයි මේ භාවනා ක්‍රමය. ඒක නිසා අපි કૃතිම කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ওই විදිහට බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවේ මුල් කමඨහන් තුනෙන් මූලික සති ගුණයක් විමසුම් නුවණක් වීර්යයක් කියන මේ ගුණාංග වර්ධනය කරගන්න අපිට මඟ පෙන්වලා තිබෙනවා. ඉතින් මේ ගුණාංග වර්ධනය කරගන්න ඕන වර්ධනය වුණාම අපි ඉන්ද්‍රිය මට්ටම කියලා කියනවා. ඒ වගේම අර ස්වභාවිකත්වයේ තුල මේක යෙදෙනවනම් සාමාන්‍ය ජීවිතයේ තුල අපි කරන කියන දේවල් හිතන පතන දේවල් කතා බහ කරන දේවල් එළඹෙන එළඹෙන කාර්යයහිලා සිහිනුවන යෙදෙනවා නම් අපි යොදනවා නම් එතකොට ඒක බල ධර්මයක් බවට පත් වෙනවා. මේ බල ධර්මයක් කර ගැනීමෙන් තමයි අපි මේ ක්ලේශ ධර්මයන් දුරු කිරීම කියන කාර්යය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ওই විදිහට මේ සිහිනුවන වීරිය කියන මූලික ගුණාංග තුන තමයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඉදිරියට යන්නේ. ඒක තමයි පදනම බේස් එක. නිතරම සක්‍රියව තියාගන්නේ ඒක. ඉතින් මේක හරියට මම උපමාවකින් කිව්ව මේ හැමෝම දැකලා තියෙන මේ ගුවන් යාන නංගනවා බස්සනවා කියන අවස්ථා දෙක ගුවන් ඒක ටිකක් සංකීර්ණ අවස්ථා දෙකක් ගුවන් යානේ පැත්තෙන් බැලුවොත් මේ අවස්ථාවේ අවස්ථා දෙකේදීම රෝද තුනක් එළියට එනවා ගුවන් යානේ. ඒකට ඒ ඒ රෝද තුන හරියට ක්‍රියාත්මක කෙරුණොත් තමයි ගුවන් යානය ගුවන්ගත කරන්න හෝ නැත්නම් නැවත පොළොවට බස්සන්න පුළුවන්කම ලැබේ. ඒතකොට මේකේ පුදුම විදිහේ ක්‍රියාකාරීත්වයක් මේ මොහොතේ තියෙනවා. එක පැත්තකින් ගුවන් යානයේ බර දරනවා. මේ රෝදතුන්. ඒ වගේම ඉදිරියට තල්ලු කිරීමක් කරන වේගී. ඒ වගේම හැරවීමක් කරන ඉදිරි රෝදේ සමහර වෙලාවට. ඒගේ පාලනය කිරීමක් කියලා අපිට හිතන්න බැරි වැඩ කොටසක් මේ රෝද තුනෙන් කෙරෙනවා. මේ ගුවන්ගත වෙන සහ මහ පොළොවට බස්සන වෙලාවල කියන වෙලා දෙකේ. ඉතින් ඒ අවස්ථා දෙකේදීම මේ රෝධතුණී කාර්යය නොකරුණොත් ඒ ඒ අවස්ථා දෙකම අනුතුරුදායකයි. ගුවන්ගත කරන්න දරුව යනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගුවන් මහ පොළොවට සමීප කරද්දි බස්සද්දි මේ රෝධතුණී ක්‍රියාකාරීත්වය සිද්ධ නොවුනොත් අනිවාර්යයෙන්ම ගුවන් යානය අනුතුරටපත් වෙනවා. ඒ වගේ අපි එළඹෙන කාර්යයේ දිනදා කාර්යයේදී මේ සිහිනුවන වීර්යය කියන මේ මූලික ගුණාංග තුන සක්‍රිය නොවුනොත් සක්‍රිය නොවුනොත් ඒ එළඹෙන කාර්ය කිසියම් සදොස් දෝෂ සහිත එහෙම නැත්නම් කෙලෙස් සහිත තත්වයක් බවට පරිවර්තනය වෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ සිහිනුවන වීර්යය කියන මේ මූලික ගුණාංග තුන කුසලතා තුන සක්‍රියව තබා ගන්න කියලා කිව්වා. ඉතින් සක්‍රියව තබා ගැනීමටයි ප ဋ ාණ කියන්නේ. ඒකයි මේ දේශනාව සතිපට්ඨාන කියන නමින් නම් කරලා තියෙන්නේ. සිහි නුවණ වීරිය කියන මූලික ගුණාංග තුන සක්‍රියව තබා ගැනීම. තබා ගැනීමට හුරු පුරුදු වීම. හැම විට හැම මොහොතේ හැම තැනම. ඒක තමයි සතිපට්ඨාන දේශනාවේ ක්‍රමය. ඒ ඔය විදිහට අපි ওই පුහුණුව ඇති කරගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් වෙනත් කමඨහන් වලට හිත යොමු කිරීමකුත් අපිට පේන්න තියෙනවා වෙනත් ධර්මයේ වෙනත් පැතිවලට ගිහිල්ලා බැලුවොත් දැන් එතන ඉඳලා සතිය කුසල කුසලමය අරමුණු වලට හුරු පුරුදු කරන්න පුහුණු කරන්න යෙදීමකුත් සමහර වෙලාවට තියෙනවා සමහර උබහලා තියෙනවා දස අනුස්සතියක් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ජාගානුස්සති දේවතානුස්සති කායගත සති මරණගත මරණ සති උපසමානුස්සති ආනාපාන සති ආදී වශයෙන් විකාර එකවරම මේ දියුණු කරගත්ත සිහිනුවන වීර්ය විපස්සනාවට යොදනා වෙනුවට ඊට වඩා වෙනස් විදිහේ කුසලමය අරමුණු වලට සිත යෙදවීමකුත් නැත්නම් සීනුවන යෙදීමකුත් අපේ ධර්මයේ පේන්න තියෙනවා. නමුත් සතිපට්ඨාන දේශනාවේදී එහෙම නැහැ. ඒ වගේ කමඨහන් මොකවත් අරගෙන නැහැ. ඍජුවම විපස්සනාවට යොමු වෙලා තියෙනවා. ඒ අනුව කායानुපස්සනාවේ පටිකූල මනසිකාර, ධාතු මනසිකාර, සීවතික මනසිකාර කියන මානසිකාර කමඨහන් දේශනා වෙලා තියෙනවා. ඒ තුලින් ගිහිල්ලා රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම මූලික වශයෙන්. එතනින් පස්සේ ඍජුවම නාම ධර්ම වලට යොමු වෙලා තියෙනවා. වේදනානුපස්සන, චිත්තානුපස්සන අංශවලදී වේදනා සංකාර චේතනා වලට යොමු වෙලා තියෙනවා. ධම්මානුපස්සනාවට එනකොට ඍජුවම නාම රූප ධර්ම <clears throat> ධර්මතා හැටියට අවබෝධ කර ගැනීම කියන පැත්තට යොමු වෙලා තියෙනවා. ওই විදිහටයි මහා සතිපට්ඨාන දේශනාවේ පෙළ ගැස්ම. ඉතින් ධම්මානුපස්සනාවෙත් තිබෙනවා නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ සහ සච්ච පබ්බ කියලා කොටස් වශයෙන් පබ්බ කියන්නේ කොටස කියන එකයි කොටස් වශයෙන් දක්වලා තියෙනවා. අපි දැන් මේ සත්‍යපබ්බේට එළඹිලා තියෙනවා. සත්‍යපබ්බේත් අපි පහුගිය අවස්ථාවේ දුක්ඛ සත්‍ය කොටස සාකච්ඡා කරලා නිමා කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ සමුදය සත්‍ය කොටසට අවධානය යොමු කරන්න. දේශනාවට අපි ගියොත් දේශනාවේ මෙහිමයි සමුදේ සත්‍ය ආරම්භ කරන්නේ මහා සතිපට්ඨාන දේශනාවේ. කතමංච බික්වේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් සංහා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ සමුදය දුක්ඛ සමුදයං අරිය සත්‍යං මෙතන සමුදය සහ දුක්ඛ සමුදය කියන දෙකත් අපි පොඩ්ඩක් වෙනම සාකච්ඡා කරන්න අවශ්‍යයි. සමුදය කියන වචනේ pāli වචනේ හට ගැනීම යමක් හට ගැනීම නැත්නම් හට ගැනීමට හේතුව මූල හේතුව කියන අදහස තමයි සමුදය කියන වචනේ තියෙන්නේ. එතකොට ඕනම දෙයක් හට ගැනීමට මූලික හේතුවක් තියෙනවා. ඒකට හේතු කියන ඊළඟට ඒට ආධාර වෙන වෙනත් උපකාර වෙන වෙනත් දේවලුත් තියෙන. ඒවට කියන ප්‍රත්‍ය කියලා. හේතු හේතු ප්‍රත්‍ය. එතකොට පොදුවේ ගත්තොත් සමුදය කිව්වම අදහස් වෙන්නේ ඕනම දෙයක ඕනම දෙයක් ඇති වෙන්න ඒ වගේම පවතින්න නැති වෙන්න ඒකේ ಗುಣ ගුණාංග වෙනස් වෙන්න, ගති ගුණ වෙනස් වෙන්න හේතු වෙන කාරණා. සමුදේ කියන්න පුළුවන්. හට ගැනීම කියන අර්ථේ හට ගැනීම කියන අර්ථය දෙන්නත් සමුදේ කියන වචනේ යෙදලා තියෙනවා. සමුදය නිරෝධ කියන වචන දෙක එකට යෙදෙන තැන්වල සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය යෙදෙන තැන්වල හුඟක්ම සමුදය කියන වචනේ යෙදিলা තියෙන්නේ හට ගැනීම ආරම්භ වීම ප්‍රකට වීම පෙනී සිටීම වගේ අර්ථ දීම සඳහා ඒ වගේ අර්ථ දෙන්න මේක යෙදিলা තියෙනවා කොහොම නමුත් මූලික අර්ථය දැන් මෙතෙන්දී අපි ගන්නෙ හේතුව හේතුපාදක වෙන දේ කියලා ඒ අර්ථේ. එතකොට කුමකට හේතුවද කියන කාරණේ සමුදය කියන වචනයේට මුලින් යෙදিলা තියෙන විශේෂණ පදයෙන් හැඟවෙන. දුක්ඛ සමුදය. දුක කියන ස්වභාවය ඇතිවීමට හේතුව හැටියටයි මේ දක්වන්නේ. එතකොට දුක්ඛ කියන වචනේ අපි කතා කරන්න අවශ්‍ය නැහැ නැවත කලින් සාකච්ඡා දෙකේදී අපි දුක්ඛ කියන වචනේ පැහැදිලි කරගත්තා. ධර්මතාවයක් හැටියට දුක්ඛ කියන වචනේ ඊළඟට අපි අර්ථයට ගියා. ධම්ම අත්ත විවහාරාර්ථයකුත් ඒකේ ධර්මාර්ථයක ගැඹුරු අර්ථයකුත් තියෙනවා කියලා ඒ අර්ථ දෙකම අපි අවධානයට යොමු කළා. ඒ වගේම නිරුක්තිය ඒකේ භාෂාමය කාරණේ ක කියන්නේ දරා ගැනීම අර්ථය ඉවසීම දරා ගැනීම කියන අර්ථය දු කියන්නේ දුෂ්කරයි කියන අර්ථය එතකොට ඉවසීමට දරා ගැනීමට දුෂ්කරයි කියන අර්ථයෙන් දුක්ඛය දෙනවා ඒක පද සංදිවීමේදී මැදට මේ කයන්න දිත්වීමෙන් දුක්ඛ කියලා සුකෝච්චාරණේ පහසුවට මේ වචනේ සකස් වෙන බවත් අපි කිව්වා. ওই <clears throat> විදිහට. ඊළඟට බුදු පියාණන් වහන්සේ නිරුක්තිය විතරක් නෙමෙයි පටිභාණයට අදාළ විවිධ පැතිවලින් මේ දුක්ඛ කියන කාරණේ අපිට පෙන්වන්න පුළුවන්. දරා ගැනීමේ අපහසුතාවය ජාති වශයෙන්, ජරා වශයෙන්, ව්‍යාධි වශයෙන්, මරණ වශයෙන්, අප්‍රිය සංපයෝග වශයෙන්, පිය විප්‍රයෝග වශයෙන්, ඉච්ඡාලාභ වශයෙන් කන්ද වශයෙන් කන්ද උපාදාන වශයෙන් විවිධ උදාහරණ පැතිකඩයන් භාවිතයන් අත්දැකීම් හරහා දුක්ඛ ස්වභාවය අවබෝධ කරන්න පුළුවන් ඒකට පටිභාණය කියලා කියනවා. ඒ විදිහට අපි මේ දුක්ඛ කියන එකේ සිව්පිලිසීඹියාවත් අපි කතා කරා ධර්ම අර්ථ නිරුක්ති පටිභාණ කියන ඒක නිසා අපිට දැන් දුක්ඛ පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ දුෂ්කරතාවය. ඒතකොට දැන් අද අපි එළඹිලා තියෙන මේ සමුදය සමුදය සත්‍යයට ආවෙන් පස්සේ නැත්නම් අපි ඒකට කියනවා දුකට හේතුව කියලා. එතෙන්ට ආවෙන් පස්සේ අපි බලනවා මොකද්ද මේ මේ දුෂ්කරතාවයට හේතුව එතකොට ස්වභාවිකව ගත්තොත් අත් වශයෙන්ම අර කලින් කියපු දේවල් නිසා ඒවා ධර්මතා හැටියටයි අපි ගණනය කරගන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන ඒවා අපි දැන් පිළිගන්නේ ධර්මතා හැටියට. ස්වභාවික සංසිද්ධි විදිහට. කාගේවත් වැරද්දක් දෝෂයක් අඩුපාඩුවක් එහෙම මොකුත් නෙවෙයි. ඔවා පස්සේ කාලේ කර්මඵල හැටියට ඉදිරිපත් කරන්නත් උත්සාහ කළා කියන අටුවා යුගයට එනකොට නමුත් බුදුරජාණන් වහන්සේ ඒව එහෙම දේශනා කරන්නේ නැහැ. ඒවා ධර්මතා හැටියට තමයි පෙන්වන්නේ, පැහැදිලි කරන්නේ, දක්වන්නේ. මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පිය සංපයෝග පිය විප්‍රයෝග ඉච්ඡාලාභ ඔය ඉතින් අපිට ඕනනම් වින් කරලා දක්වන්න පුළුවන් කායික අංශේ දුෂ්කරතා මානසික අංශේ දුෂ්කරතා පාරිසරික වශයෙන් පැන නගින දුෂ්කරතා ඊළඟට සමාජීය තත්ත්වයන් තුළ සමාජගත වීම නිසා අපිට ඇති වෙලා තියෙන දුෂ්කරතා වශයෙන්. ඒ හැම එකක්ම බලපුවාම හරිම ස්වභාවික සංසිද්ධි. ස්වභාවික සංසිද්ධිය කියන්නේ හේතුඵල. යම් යම් හේතු නිසා පැන නගින තත්ත්වයක්. එහෙමයි. ඉතින් දැන් අපි ඒ විදිහට මේවා දැක්කොත් මේවා ඇත්ත වශයෙන්ම ගැටලු නෙවෙයි. මේවා ප්‍රශ්න නෙවෙයි. මේවා ස්වභාවික සංසිද්ධි හැටියට අපිට දැක ගන්න පුළුවන්, දැන ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. විතරක් නෙවෙයි. මේවත් එක්ක හොඳට ගනුදෙනුව කරන්න පුළුවන්. ගනුදෙනුව කියලා කියන්නේ මේවයි තියෙන මේ දුක්ඛ ලක්ෂණය, දුෂ්කර తত্ত্বය. ඒක අවබෝධ කරගන්න පුළුවන්, පිළිගන්න පුළුවන්. මේක හැටි මෙහිමයි. ඊට පස්සේ ඒකත් එක්ක පවතින්නත් අපිට පුළුවන්. පවතින්නත් බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙන දැන් සබ්බාසෝ සූත්‍රය වගේ දේශනාවකට ගියොත් ඉතින් මුලටම කියන්නේ දර්ශන. දර්ශන ඒ කියන්නේ දර්ශන කියන්නේ දැන් මේ අපි කතා කරන දේ තමයි. කියන්නේ මේවා දුෂ්කරතා හැටියට අවබෝධ කර ගැනීම. අවබෝධ කරේ මේවා ස්වභාවික දේවල් හැටියට අවබෝධ කරගන්න. ස්වභාවික දේවල් හැටියට අවබෝධ කරගන්න කෙනාට ගැටලුවක් නැහැ. ඒකයි මේ දර්ශනාව කියලා කියන්නේ. ඊට පස්සේ දැන් අපිට මේවත් එක්ක දිගට කටයුතු කරන්න වෙනවනේ. ඒ කටයුතු කරන්න වුණාම එතන තියෙන්න ඕන කිසියම් ආකාරයක සංවරයක්. සංවර කියන එකේම ගාක්ම අදහස් කරන්නේ නොකල යුත්ත නොකිරීම කල යුත්ත කිරීම කියන අර්ථය. සංවර කියන එකේ අදහස. එතකොට මේ දුෂ්කරතාවය ස්වභාවික දෙයක් හැටියට අඳුනගත්ත ආර්ය ශාවකයා සංවර වෙනවා කියලා කියන්නේ ඒ දුෂ්කරතාවයේ වැඩි වෙන කාර්යය නොකර සිටීම. ඒ දුෂ්කරතාවය අඩු වෙන පාලනය වෙන කාර්යයේ යෙදී සිටියි. දැන් ක්ලේශයක් අකුසල මනෝභාවයක් නැත්නම් අකුසල සිටිවිල්ලක් කියලා අපි කියමු. ඒක අකුසල සිටිවිල්ල ධර්මතාවයක් හේතුඵල ධම. කිසියම් හේතුවක් නිසා අර අපි ධම්මානුපස්සනාවේදී තේරුම් ගත්තනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන විද්ද උද්දච්ච උපච විචිකිච්ඡා ආදී වශයෙන් ඉතින් ඊට අදාළ හේතුව යෙදුනම ඒ අකුසල සිටිවිල්ල යෙදෙන මතුවේ. නමුත් දැන් මේක හේතුඵල ධමයක් හැටියට තේරුම් ගත්ත යෝගියා දර්ශනාව ඔන්න යාට තියෙනවා. ඊට පස්සේ යා සම්මර වෙනවා. සම්මර වෙනවා කියලා කියන්නේ මේ අකුසල සිටිවිල්ලත් ඇඟට ගන්නෙ නෑ ඔළුවට ගන්නෙ නෑ මම මගේ කියලා බදාගන්නෙ නෑ ඒකට යට වෙන්නේ ඒකට ගැති වෙන්නේ නතු වෙන්නේ ඒක නීවරණයක් සංයෝජනයක් බවට පත් කරගන්නේ උපක්ඛිලේශයක් බවට පත් කරගන්නේ ඒක තමයි එතන සංවර භාවය කියන්නේ කුසල සිතුවිල්ලක් ඇති වුණා නම් ඒකත් ඉතින් හේතුඵල ධර්මතාවයක් අපි ඒක ඕන නම් අපිට ටිකක් ඒක නඩත්තු කරන්න පුළුවන් නැවත නැවත අනුස්මරණය කිරීමෙන් සහ එය තවදුරටත් වගා දිගා කරගන්න පුළුවන් ඕනනේ. ඒ ඒක තමයි මේ සංවර බව කියන්නේ. හටගත් දේ ඇති වුණු දේ ස්වභාවික දෙයක්සේ පිළිගැනීම, තේරුම් ගැනීම, වටහා ගැනීම, අවබෝධ කර ගැනීම දසන. ඒක දුක පැත්ත එකක් නම් ඒක වගා දිගා කරන්නේ නැතුව සුඛ පැත්ත එකක් නම් වගා දිගා කරගෙන කියන්නේ අකුසල පැත්ත එක නිතරම ඒක වර්ධනය කරන්නේ නැහැ. කුසල පැත්ත එක නිතරම වර්ධනය කරන. ඒක තමයි සංවරය කියන එකේ ලක්ෂණය. ඊළඟට ඊට අවශ්‍ය කරන ඇසුර පටිසේවන අකුසලමය ආරම්මන ස්ථාන පුද්ගලයෝ වැඩ වගේ දේවල් පටිසේවනය කරන්නේ ඒවා පරිවර්ජණය කරන පුළුවන් තරම් පරිවර්ජණය කියන්නේ මගහරිනවා කියන එකනේ පුළුවන් තරම් අකුසල පක්ෂයේදී පරිවර්ජණය කරනවා කුසල පක්ෂයේදී පටිසේවනය කරනවා ඇසුරු කරනවා මේකට ඉතින් ඔය අපි කතා කරන මේ සීමාන වීර්ය කියන මූලික ගුණාංග තුන මූලික කුසලතා තුන අවශ්‍ය වෙනවා. පටිසේවණයටයි පරිවර්ජණයටයි දෙකටම. පටිසේවනා කියන්නේ මම මේ සබ්බාසෝ සූත්‍රයේ සාමාන්‍යයෙන් අපේ කල්යාණ මිත්‍රයෝ දන්නවා. උඹ කනට අහලා ඇහිලා තියෙන දේශනාවක්. ඒකේ කාරණා ටික මොකද්ද මේ මේ අපේ නිරෝධයේදී මාර්ගයේදී අපි කොහොමද ඒව භාවිතා කරන්න කියලා චුට්ටක් කිට්ටු කරලා කියන්නේ උත්සාහ කරන්නේ. එතකොට අර දර්ශනාවේදී මේක මනෙන් අවබෝධ කරගත්ත කෙනාට පුළුවන් අකුසලයේ ගෙවෙන පැත්තට කුසලයේ වැඩෙන පැත්තට පටිසේවනාවයි පරිවර්ජනාවයි කරන්න. මොකද්ද මං මොන මොන දේවල්ද ඇසුරු කරන්න ඕන කුසලයේ වැඩෙන්න සහ අකුසලයේ ගෙවෙන්න. මොන මොන දේවල්ද පරිවර්ජණය කරන්න ඕන මම කුසලයේ ගෙවෙන්න සහ අකුසලයේ වැඩි. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන ඒ ඒ දේ කෙරේ. ඉතින් ওই විදිහට ඉතින් ඊට පස්සේ ඊට අදාළ දුකට හේතු වෙන දේ ඒකේ මූලයේ හරියට තේරුම් අරගෙන ඒක සම්පූර්ණ විනෝදනා බැහැර කිරීම තමයි ඊළඟට අදහස් කරන්නේ. සමහර දේවල් අදිවාසනා දරා ගන්න වෙනවා. ස්වභාවික සංසිද්ධි භාග්ම දරා ගන්න වෙනවා. දැන් ජරා ව්‍යාධි වගේ දේවල් මතු වුණාම අපේ සංපයෝගයක්, පිය විප්‍රයෝගයක් වුණාම ඉතින් දරා ගන්න වෙනවා. අදිවාසනා දරා ගැනීම. ඉතින් කරන්න දෙයක් නෑ ඒක. ඒ ඒ අවස්ථාවේ ඒක දරා ගන්න සිද්ධ වෙනවා. ඒ විදිහට ඊළඟට භාවනා කියලා කිව්වේ අපි තවත් මේ කටයුත්තට අවශ්‍ය කරන තරම් කුසලතා වැඩිලා නැත්නම් ඒක තවදුරටත් වර්ධනය කරගන්න. ඔන්න ඔය විදිහට මේ ස්වභාවික தත්වයන් හමුවේ අපි කොහොමද කටයුතු කරන්නේ? ඒක අකුසල වශයෙන් වර්ධනය කිරීමක් නොකර කුසල වශයෙන් වර්ධනය කරමින් අපිට මේ කාර්යය කරන්න පුළුවන්. ඉතින් එවැනි වැඩපිළිවෙලක් මේ දේශනා කරන්නේ. ඉතින් අපි මේ සමුදේ සත්‍ය ගැන අද ටිකක් අවධානය යොමු කරන්නේ. එතකොට දුක්ඛ කියන්නේ ඔය දුෂ්කරතාවයේ ස්වභාවික වශයෙන් ඇති වෙන සමුදය කියන්නේ ඒක හට ගැනීම. ඒක ආරම්භය නැත්නම් ආරම්භ කිරීමේ හේතුව. එතකොට මේ මේ දේශනාවේදී එහෙම නැත්නම් තවත් බොහෝ දේශනාවලදී බුදුරජාන් වහන්සේ එකම ආකාරයෙන් දුක්ඛ සමුදය පැහැදිලි කරනවා. ඒ කියන්නේ දුක හට ගැනීම. කොහොමද පැහැදිලි කරන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා තතර තත්‍රා විනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාදී වශයෙන්. එතකොට යායන් තණ්හා යම් ආකාරෝ මේ තෘෂ්ණාවක් වේද ඒක තමයි මේ දුක්ඛ සමුදය කරන්න හේතුව. මේ දුෂ්කරතාවය මතු කරන්න හේතුව. මේක ටිකක් මේ තණ්හා කියන වචනේ නැත්තම් ඒක ටිකක් ගැඹුරින් අපි අවබෝධ කරගන්න ඕන කාරණයක්. තණ්හා කියන වචනේ අපි මීට කලින් සාකච්ඡා වෙලා තියෙනවා කොහොමද මේ ස්වභාවය ඇති වෙන්නේ කියලා හේතුඵල ධර්මානුකූලව බැලුවොත් වේදනාපච්චය තණ්හා වේදනාව විඳීම නිසායි මේක ඇති තණ්හාව කියන එක. එතකොට තණ්හාව කියන එකට අපේ තියෙන සාමාන්‍ය අර්ථයක් තියෙනවා. අපි අර අත්ත චතුපටි සම්බිදාවේ දෙවෙනි එකට ආපුවාම දැන් තණ්හා කියන ධර්මතාවය ඒ මනෝ මනෝභාවයක් කියලා අපි ගමු නාම ධර්මයක් කියලා ගමු. නාම රූපයක් විදිහටම ගන්න එක තමයි හොඳ. ඒ තණ්හා කියන නාම ධර්මයට විවහාරාර්ථයකුත් තියෙනවා ධර්මාර්ථයකුත් තියෙනවා. විවහාරාර්ථයේ තියෙන තණ්හාවට නිකන් ලෝභකම ආශාව වගේ නිකන් ඒ වගේ අර්ථයක් දීලා තියෙනවා. ඒක ඉතින් ඔය කවුරුත් දන්නවනේ. ඒක ධර්මාර්ථය නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් කවුරුත් අන්නාව කිව්වම මේ ඒක කවුරුත් දන්න. නමුත් ධර්මයේදී ඒක පැහැදිලි කරන්නේ වේදනාපච්චය තණ්හා. තණ්හා කියලා කියන්නේ විඳීම නිසා ඇති වෙන බැඳීම. අපි විඳීම කියන එක කරන දෙයක්. අවශ්‍ය දෙයක්. කවුරු හරි කිව්වොත් විඳීම අවශ්‍ය නැහැ කියලා ඒක නිකන් බොරුවක්. විඳීම ස්වභාවිකයි විඳීම අවශ්‍යයි. ඒ විඳීම ස්වභාවිකයි කියලා කියන්නේ මේ සත්‍යයේ පැවැත්ම පැවැත්මට ආධාරක වෙන කාරණා වලින් විඳීම බොහොම ප්‍රබල එකක්. මේකයි වේදනානුපස්සනාව කියලා වෙනමම අනුපස්සනාවක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සතිපට්ඨානයේ. මේ වින්දනය තීලි ඒක අවශ්‍යයි. කයටයි මනසටයි දෙකටම අවශ්‍යයි. ඒකෙදි තුඟාක් වෙලාවට සුඛ වේදනා පැත්ත තමයි අපි සාමාන්‍යයෙන් ඉලක්ක කරගන්නේ අල්ලන්නේ. අපේ ජීවිතේ අපි කරන වැඩ කටයුතු දිහා ටිකක් විමසුම් නොනින් බැලුවොත් ඒවයි හුඟක් ඉලක්ක වෙලා තියෙන සුඛ වේදනා. මානසික වේවා කායික වේවා සුඛ වේදනා ඉලක්ක වෙලා තමයි ජීවිතේ මුළු ලෝකෙම මිනිස්යාගේ වැඩපිළිවෙල ඉලක්ක වෙලා යන්නේ. සත්තු බැලුවත් එහෙමයි ඒගොල්ලෝ නිතරම උත්සාහ කරනවා. සුඛ වේදනීය තත්වයක් සඳහා. රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් කරුණු කාරණා වශයෙන් අපි මේ අසුරු කරන්නේ ආශ්‍රය නිශ්‍රය කරන්නේ හුඟක්ම සුඛ වේදනාව ඉලක්ක කරගෙන අනිත් පැත්තෙන් දුක් වේදනාවෙන් පලා යාමට අපේ උත්සාහයකුත් තියෙනවා. ඒක ඉලක්ක වෙලත් වැඩ කෙරුවා. අදුක්කම සුඛ වේදනා ඒ තරම්ම තේරුම් අරන් ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒක ඉතින් ආර්ය මාර්ගයට ආවයින් පස්සේ තමයි අදුක්කම සුඛ වේදනා తත්වය අවබෝධ කරගන්නේ. තේරුම් අරගන්නේ. කොහොම නමුත් වේදනා කියන ස්වභාවය ස්වභාවික දෙයක් ඒක ස්වභාවික ධර්මතාවයක් ඒක කාගේවත් වැරද්දක් අඩුපාඩුවක් දෝෂයක් එහෙම නෙමෙයි කර්ම ගෙවනවා නෙමෙයි වේදනා කියලා කියන්නේ ඒ වගේ වැරදි අර්ථකථන දෙන්නත් පසුකාලීනව මේ සමහර අය කුරුදු වෙලා තියෙනවා. වේදනාව කර්ම ගෙවීමක් කියලා. එහෙම එකක් නෑ. ඒක ස්වභාවික හේතුඵල ධර්මතාවයක්. මේ මොහොතේ යෙදුනද යම්කිසි වින්දනයේ අවශ්‍ය දේ යෙදුනට පස්සපච්චය වේදනානේ. ස්පර්ශය නැත්නම් සිත් වැඩිම යම් ආරම්මණයක් සිත් වැඩිම සිද්ධ වුණොත් ඒ ආරම්මණය ඇසුරෙන් යම් වින්දනයක් ලබනවා. සුඛ දුක්ඛ දුක්ඛ මෙන්න මේ වින්දනය තමයි බන්ධණයට නැත්තම් මේ වේදනා පච්චය තණ්හා මේ තණ්හා කියන එකට අපි ආශාව ලෝභකම කියන අර්ථය නෙවෙයි ගන්න. ඒක ටිකක් අර අපි කිව්වා ඒක අර විවහාරාර්ථය මිසක ඒක ධර්මාර්ථය නෙවෙයි. තණ්හා කිව්වම ඒකේ තියෙන්නේ අර වින්දනයත් සමග ඇති වෙන බන්ධනේ. මානසිකව දැන් අපි ගත්තොත් මානසික යමක් සුඛ වේදනාවක් වින්දොත් යම් අවස්ථාවක ඒක පිළිබඳව මනසේ රුචියක් මනාපයක් නැවත ඒ විඳීමේ වොමනාවක් කියලා දෙයක් මනසේ ඇති වෙනවා. ඒකත් ස්වභාවික හේතුඵලයක්. දුක් වේදනාවක් යම් වෙලාවක වින්දොත් ඒක ප්‍රතික්ෂේප කරන ගතියක්. නැවත එය විඳීමට තියෙන නොකමැත්තක් මනසේ පැන නගින. ශාරීරික වශයෙන් ගත්තත් එහෙමයි. දැන් ශරීරයේට දුෂ්කරතාවයක් මතුවුනොත් යම් මොහොතක යම් තැනකදී යම් ක්‍රියාවකදී යම් පාරිසරික වටපිටාවකින් නැවත එය කායික වශයෙන් ස්පර්ශ නොකරන්න එක්තරා ප්‍රමාණයකට කය පෙළඹෙන ගතියක් තියෙනවා. අනිත් පැත්තෙන් සුඛ වේදනාවක් වින්දොත් කායික වශයෙන් හොඳ ස්පර්ශයක් වින්දොත් වින්දනීය පැත්ත ඒක නැවත විඳින්න කයේ යම් ආකාරයක පෙළඹීමකුත් තියෙනවා. ඒකට මේ කායික මානසික தත්ත්වය සුඛ වේදනාවට නැමෙන ගතියයි දුක් වේදනාවෙන් බැහැර වෙන්න දරන ප්‍රයත්නයයි දෙක ස්වභාවික දෙයක්. දැන් මේවා අපි දකින්න ඕන ධර්මතාවය කියන ධර්මතාවක්. එතකොට මෙන්න මේ සුඛ දුක්ඛ ගතිය වේදනාවේ තියෙන සුඛ දුක්ඛ ගතිය ප්‍රධාන වශයෙන් මේ සංහාවට හේතු ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාවෙදිම මේ තණ්හාව කියන එක විස්තර කරද්දී පහලට විස්තර කරන මේ පාඩේට අපි පොඩ්ඩක් ගියොත් මේ එකම මෙහෙම දේශනා කරමු. අර තණ්හාව ගැන කියලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පොඩ්ඩක් තුනට කඩලා පෙන්නනවා මේ බන්ධනේ බැඳීම. දෙන්නලා ඊට පස්සේ මෙහෙම දේශනාවක් අපට හමු වෙනවා. සාකෝපනේසා භික්ඛවේ තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති එහෙනම් ප්‍රශ්නයක් අහනවා මේක තව ටිකක් විස්තර කරන්න බුදුරජාන් වහන්සේ අපේ මනස අවදි කිරීමේ ප්‍රශ්න කියලා වගේක් බුදුවරු අහන. දැන් මේ මේක අවබෝධ කිරීමේලා ශ්‍රාවකයාට මේක අවබෝධ කරවන්න ශ්‍රාවකයාගේ මනස අවදි කරන ප්‍රශ්න අහනවා බුදුරජාන් වහන්සේ. ඉතින් එවැනි ප්‍රශ්නයක් මේ අහන්නේ. සාකෝපනේසා වික්කවේ ශ්‍රාවකයනි සාකෝපනේසා තණ්හා මම මේ ඉහතින් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් විස්තර කර අන්න ඒ මානසික తত্ত্বය මේ මේ බන්ධනය කත්ත uppajjamana uppajjati කත්ත නිවිසමානා නිවිසති කත්ත කොහි කොතනද නැත්නම් කුමන ආකාරයේ කුමන ස්වභාවයක් යටතේද කුමන වටපිටාවක් තුලද මේක පැන නගින්නේ uppajjamana uppajjati අපිට මේක හට ගන්නව දැක ගන්න ලැබෙන්නේ මොන වගේ වටපිටාවකද මොන වගේ තත්ත්වයක් යටතේද කත්ත නිවිසමානා නිවිසති මේ බන්ධනය වාසය කරන්නේ නැත්නම් දිගට පවතින්නේ මොන වගේ වටපිටාවකද කියලා වොම් ප්‍රශ්නයක් අහනවා ඒකට උන්වහන්සේෙන් පිළිතුරු දෙනවා යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නීසමානා නීසති අපි මේ මහා සතිපට්ඨාන දේශනාවමයි මේ කතා කරගෙන යන්නේ යම් ලෝකේ පිය රූපං සාත රූපං මේ ලෝකේ නැත්තම් අපි දැන් ලෝකේ කියන එක දන්නව මොකද්ද කියලා අපේ ඉන්ද්‍රිය ගෝචර වන සීමාව ඇතුළත තියෙන දේ තමයි ලෝක කියන්නේ දහමට අනුව. ඒ කියන්නේ සාමාන්‍ය අර සම්මත අර්ථයෙන් ගත්තොත් නම් මේ ග්ලෝබ් එක ලෝක ගෝලය ලෝක ගෝලය මොකක් හරි එකක් කියන්න පුළුවන්. නමුත් අත්පටි සම්බිදාවට ගියාම ධර්මාර්ථයේ ලෝක කියලා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර වන සීමාව, ඉන්ද්‍රිය ආරම්මන ටික. ඒකත් මේ ඊයේකවත් අද එකවත් මේ ඊයේකවත් හෙට එකවත් නෙවෙයි මේ මොහොතේ වර්තමාන මොහොතේ ඉන්ද්‍රිය ගෝචර වන ඉන්ද්‍රිය ආරම්මන ටික. මේ දැන් පේන රූපේ, මේ දැන් ඇහෙන ශබ්දේ, මේ දැන් ඇහෙන ගඳ සුවඳ, මේ දැන් දැනෙන රසේ, මේ දැන් විඳින පහස, මේ දැන් වැටහෙන, මනසට වැටහෙන කාරණා. ඒ ටිකයි ලෝක කියන්නේ. බුදුජානනාංශය එහෙමයි <clears throat> ලෝක පැහැදිලි කරන්නේ. දහමට අනුව. එතකොට යම් ලෝකයේ පිය රූපං සාත රූපං මෙන්න මේ දැන් ඉන්ද්‍රිය ගෝචර වන ආරම්මනේ පිය රූපං සාත රූපං පිය සාත දෙක තියෙනවනේ සාත කියන්නේ කයට පහසුවක් ලැබෙන ගතිය. කායික පහසුවට සාත කියන්නේ. පිය කියන්නේ මනසට සහනයක් ලැබෙන ස්වરૂපය. එතකොට යම් කෙනෙක් කෙනෙකුට නැත්නම් යම් සත්වයකට එයාගේ ලෝකයේ එයාගේ ලෝකේ කියන දැන් දැන් මේ මොහොතේ පේන ඇහෙන දැනෙන වැටහෙන දේ තුල කයට පහසුවක් සහ මනසට සහනයක් සාත රූපං කිව්වේ කයට දැනෙන පහසුවට පිය රූපං කිව්වේ මනසට දැනෙන සහනය ඒක නිතරම සාපේක්ෂයි. නිරපේක්ෂ නැහැ. ඒ කියන්නේ සියලු දෙනාටම පොදු නෑ මේ කියන දේ. සියලු දෙනාටම පොදුයි කියන එකයි নিরপেক্ষ කියන්නේ. සාපේක්ෂ කියන්නේ සියලු දෙනාටම පොදු නැහැ එක් එක්කෙනාට සුවිශේෂයි කියන එක. ඒක තියෙන්නේ රිලේටිව් ගතියක් තියෙන. සාපේක්ෂ ගතිය. ඒ පුද්ගලයක් තමයි ඉතින් එක්කෙනෙකුට සාත වෙන දේ තව කෙනෙකුට සාත නැහැ. එක් කෙනෙකුට ප්‍රිය වෙන දේ තව කෙනෙකුට ප්‍රිය වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රිය රූපය මෙතන රූප කියන්නේ ස්වභාවය කියන එකයි. ප්‍රිය ස්වභාවය සැප ස්වභාවය කියන එකයි. එතකොට මේ මේ ස්වභාවය නැත්නම් මේ ප්‍රිය ලක්ෂණය කෙනෙකුට ප්‍රිය වුණාට තව කෙනෙකුට නොවෙන්න පුළුවන්. සැප ලක්ෂණය කෙනෙකුට සැප වුණාට තව කෙනෙකුට සැප නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒක හරීම ඕලාරිකයි. ඒක හරියම සාපේක්ෂයි. එතකොට බුදු පියන් වහන්සේ පැහැදිලි කරනවා යම් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. එතකොට මේ ඇහැට පේන දේ ගත්තොත් සමහර වෙලාවට රූප කියන අර්ථය මෙතන මෙතෙන්දි හුඟක් වෙලාවට ගන්නේ ඇහැට පේනවයි කියන අර්ථය සලකලා තියෙනවා. මොකද එතනින් එහාට යම් ලෝකේ කිය රූපං මේ කියලා ඔහොම දේශනා කළා මේ එතනින් නතර වෙන්නේ නැහැ මේ සෝත ගාන જીවහා කාය මන කියන ඒවත් මෙතෙන්දී ඉදිරියට අරගෙන තියෙනවා. ඒක නිසා පසින්දුරන්ටම ගෝචර වෙන දේ ඒක තමයි ලෝක කියන්නේ. එතකොට ඒ දේ තුල මේ සාත ගතිය සහ පිය ගතිය තියෙනවා නම් අන්න තණ්හා උපජ්ජමානා උපජ්ජති. මේ බන්ධනේ හැදෙන. ඒක දැන් අපි කිව්ව තණ්හා කියනකොට ගන්නෙ අර ආශාව කියන අර්ථය නෙවෙයි කියලා. ආශාව කියන අර්ථය විතරක් ගත්තොත් පටොයි. ඒක නිකන් ලෝකේ ලෝකේ මිනිස්සු තණ්හාව කියන්නේ ආශාව කියලා කියන්නේ. ධර්මයට අනුව ගන්නේ වේදනා පච්චය තණ්හා වින්දනයේ නිසා ඇති වෙන බන්ධන. එතකොට වින්දනයේ සුඛ වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් අදුක්කම සුඛ වෙන්න පුළුවන්. මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ මේ සාත සහ පිය කියන වචන දෙක ඉස්සරහට ගන්න. සාත කිව්වම කයට දැනෙන පහසුව පිය කිව්වම මනසට දැනෙන සාන. එතකොට ඒක ඒක එක්ක බැලුව බැලමට අපිට හිතෙනවා ඇති වෙන්නේ අර ලෝක ලෝකයා කියන මේ ආශාව සංහාව කියන දේ කියලා. නමුත් ඒක විඳින්න බැරි වෙනවා. දැන් ඔය දුක්ඛ සත්‍යයේදී කිව්වනේ අප්පිය සංපයෝග කියලා. පිය විප්පයෝග, දැන් පිය සංපයෝග, අප්පිය විප්පයෝග කියලා දෙකකුත් ඕකස්සේ තියෙනවනේ. අප්පිය සංපයෝග විතරක් නෙවෙයි අප්පිය විප්පයෝගත් තියෙනවා. පිය විප්‍රයෝග විතරක් නෙවෙයි පිය සංපයෝගයක් තියෙනවා. එහෙම අපිට පටි මේ පටිභානයේදී එහෙම වැටෙන්න ඕනනේ මේකේ. එක පැත්තක් කිව්වට ඒක අනිත් පැත්තට වැටෙන ගතිය තමයි පටිභාන කියන්නේ. ඉතින් අපි පටිභානයට ගියාම අපි දන්නවා පිය විප්‍රයෝග වගේම පිය සංපයෝගයක් තියෙනවා. දැන් පිය විප්‍රයෝගයේදී ඇති වෙන වේදනාව මොකද්ද? ඒකේ ටිකක් අර අසාත ගතියක් තියෙනවා. නැත්තම් අමනාප ගතියක් තියෙනවා. අප්පිය ගතියක්, අසාස ගතියක් තියෙනවා. පිය සංපයෝගයේදී ප්‍රිය දේ සමග එක්වීමේදී එතන තියෙන්නේ සාතන් මනාපං පිය රූපං සාත රූපං ඒකයි සෝතයි ඉතින් ওই විදිහට අප්පිය සංපයෝගය අප්පිය විප්පයෝගය පිය සංපයෝගය පිය විප්පයෝගය ඔය හැම තැනකදීම වින්දනයක් තියෙනවා. මාට ඒක සුඛ වේදනාවක් වෙන්න පුළුවන් නැත්නම් දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් පැන නැගින මේ ස්වභාවය. ඉතින් පැන නැගෙන ඕක ඕක ධර්මතාවයක් හැටියට අපි දකින්නවා. මේක අඩුපාඩුවක් දෝෂයක් වැරද්දක් විදිහට නෙවෙයි. ඉතින් ඔය මහා සතිපට්ඨාන දේශනාවේදී මේ සමුදය සත්‍ය නැත්නම් තණ්හාව නැත්නම් ඇලෙන ගැටෙන මුලා වෙන ගති ඒකටයි තණ්හා කියලා කියන්නේ. ඒක සමහර විට රාග බන්ධනයක් වෙන්න පුළුවන්. බන්ධනය කියන අර්ථයේ තමයි අපි තණ්හා කියන එකේ හරි ධර්මාර්ථය වෙන්නේ. ලෝක විවාහාරයේ සමෝම කියන්නේ තණ්හා කියන්නේ ආහාවට කියලා. ලෝභ කමට කියලා. ඒ වගේ අර්ථයක් දෙන්නේ. මච්චරිය වගේ එකට තණ්හා කියන පුරුදු වෙලා තියෙනවා. ලෝභ කියන වචනේට තණ්හා කියන්නේ යොදන්න පුරුදු වෙලා තියෙනවා. ඒක මේ ලෝකේ දහමේ තණ්හා කියන්නේ බන්ධණයට. බන්ධණය හේතුවක ඵලයක්. මොකද්ද හේතුව? වින්දනය. ඒකයි වේදනාපච්චය තණ්හා කියන්නේ. ඉතින් මේක ධර්මතාවයක් හැටියට දකින්න. දැකලා මේ වින්දනයත් බන්ධනයත් දෙකටම යට නොවි වින්දනය ස්වභාවිකයි බන්ධනය හසුරවා ගන්න වෙනවා අපිට සංහාව හසුරවා ගන්න දැන් මොකද්ද හසුරවා ගන්න දැන් සමුදේ සත්‍යයට ගියොත් දැන් මෙතන දැන් මෙතෙන්දී අපිට හමු නොවන පාඩයක් මහා සත්‍ය විභංග ධම්මචක්ක පවත්තන වැනි සූත්‍රවලදී අපිට හමු වෙනවා චතුරාර්ය සත්‍ය දේශනා කරා. සත්‍ය විභංග දේශනාවේදී ඒ වගේම ධම්මචක්ක පවත්තන දේශනාවේදී කියනවා පස්සායේව තණ්හා අශේෂ විරාග නිරෝධෝ චාගෝපටි නිසග්ගෝ මුක්ඛ්‍යානාලය වශයෙන් නිරෝධය ගැන කියයි. ඉතින් ඒක නිරෝධ සත්‍යයේදී අපිට මෙතන මුණ ගැහෙවි ඉදිරියේදී. එතකොට දැන් අපි මේක බන්ධනය කියන එක ස්වභාවික දෙයක් හැටියට දැක්කොත් හේතුඵල ධර්මතාවයක් හැටියට දැක්කොත් මේ තණ්හාව අර මම සබ්බාසව සූත්‍රය ඉදිරිපත් කරගෙන කිව්ව කාරණා ටිකට ආයි අපිට යන්න පුළුවන්. දස්සන. දස්සන කියන්නේ මේක අවබෝධ කරගෙන තියෙනවා ස්වභාවික දෙයක් හැටියට. මොකද්ද? තණ්හාව. ඊළඟට අර පරිවර්ජනා පටිසේවනා දෙකට ගිහිල්ලා බැලුවොත් තණ්හාවට යට නොවී සිටීම තණ්හාව දිග්ගස්ස ගන්න නැතුව සිටීම ඇති වුණු තණ්හාවට ඇති වෙලා පැවතිලා නැතිලා යන්න ඉඩදී එහෙමනේ අපි ධර්මතාවයක කටයුතු කරන්නේ. ඇති වුණා කියලා දුක් වෙන්නේ හෝ උද්දාම වෙන්නේ නැහැ. මොකක් හරි. සමුදය ධම්මෝ. හට ගැනීම යම්කිසි හේතුවකින් සිද්ධ වෙන දෙයක්. නිසාය ධර්මතාවයක් හැටියට දකින්න මිසක යමක් හටගත්ත හටගෙන තියෙනවා ඇති වුණා කියලා ඒකට අර උද්දාම වීමක් හෝ එහෙම නැත්නම් පසුතැවීමක් හෝ දුක් වීමක් වෙන්නේ නැහැ. හටගත්ත දේ හේතුඵල ධර්මතාවයක්. ඒක තණ්හාව ඇති වුණා කියලා යම් තැනක ඇති වෙන්නේ කොහේද? යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතනීසමානා නිවසති. මේ ලෝකයේ තුල නැත්තම් ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන සීමාවේ කයට පහසුවක් මනසට සානයක් ඇති වුණාද යම් මොහොතක අන්න එත්ත එත්ත ඒසා තණ්හා උපජ්ජමානා උපජ්ජ එතන තමයි මේක හටගන්නේ එත්ත නිවිසමානා නිවිසති අන්නේ ආරම්මනේ ඒ ඕ ඒ රූපේ ඒ ශබ්දේ ඒ ගන්ධේ ඒ රසේ ඒ ස්පර්ශයේ ඇසුරු කරගෙන මේ බන්ධනය තියෙනවා දැන් ඔන්න අපි ඔය සිද්ධාන්තය ප්‍රායෝගිකව භාවනාවෙන් අත්දකින්න හුරු වෙනවා ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයට ගිහිල්ලා සාමාන්‍ය ජීවිතයේ තුලින් මේ තණ්හාව අත්දකින්න ඕන. මේ බන්ධනේ. අපේ සාමාන්‍ය ජීවිතයේ අපි යම් යම් දේවල් එක්ක රාග බන්ධන, දේශ බන්ධන ඇති වෙන්න පුළුවන්. මෙන්න මේකට මං කැමතියි. මෙයාට කැමතියි. මෙතනට කැමතියි. මෙහෙම වෙනවට කැමති. මෙහෙම නොවනවට කැමති. ඒකට අපේ කැමති ලිස්ට් එකක් නැද්ද? ඒක බලන්න ඕනේ. ඒක ඕද නැද්ද කියන එක භාවනාවෙන් ගන්න උත්තරයක් මිසක තර්කයෙන් ගන්න උත්තරයක් වෙන්න ඕනේ නැහැ කිසි වෙලාවක. භාවනා යෝගින් අපි එහෙමයි. ඊළඟට අකමැති ලිස්ට් එකක් තියෙනවා. මෙහෙම දේවල් වලට මම කැමති නෑ මෙහෙම අයට කැමති නෑ මෙහෙම තැන් වලට කැමති නෑ මේ වගේ වටපිටාවන් වලට කැමති නෑ මෙවැනි ප්‍රතිචාර වලට මම කැමති නෑ කියලා අකමැති ලිස්ටයකුත් තියෙනවා. එතකොට ඒකත් අපි භාවනාවෙන් බලන්න. අපි තුරට ගිහිල්ලා මේ මේ දේවල්. එතකොට මෙතන තියෙන්නේ මොකක්ද? කැමැති අකමැති භාවය කියන එක පැන නගිනවා. අර දුෂ්කරතාවයේ නිසා දුක්ඛ ස්වභාවය නිසා දරා ගැනීම අපහසුතාවයෙන් එහෙම නැත්නම් සුඛ සුඛ ක කියන්නේ එතන දරා ගැනීම සු කියන්නේ පුළුවන් පහසුයි කියන්නේ දුක්ඛ තේරුපුවම සුඛත් තේරෙනවා පටිභාණයේ තියෙන නැත්තන්ට එකයි තෝරන්න ඕන අනික තේරෙනවා වැටහෙන්න ඕනේ එතකොට මේ ශෝක ගතිය දුක්ඛ ගතියත් නිසා එතන අපේ මනාපමනාප දෙකක් හැදෙනවානේ. ස්වභාවිකයිනේ. ස්වභාවිකයි. ඔක පොඩි දරුවෙකුට කිට්ටු කරලා බලන්නකො ඔය කාරණේ. මේක තියෙන ස්වභාවික ගතිය හරිය ලස්සනට ප්‍රකට වෙනවා. අපි ඉතින් වැඩි හිටිය වුණාම නම් ඔය සමහර ඒවා වැඩි ප්‍රකට කරන්න කැමති නැහැ. හංග ගන්න ගතියක් තියෙනවා. මේකට ඔයා කැමතිද මෙයාට ඔයා කැමතිද කියලා ඇහුවොත් කැමති. ඒ වුණාට වැඩි එක ප්‍රකට කරන්න කැමති නැහැ. මේ මේකට අකමැතිද මෙයාට අකමැතිද කියලා ඇහුවොත් ඇතුලෙන් අකමැතියි. ඇත්තටම ධර්මතාවය ඒක. නමුත් ඒක ප්‍රකට කරන්න කැමති නැහැ. ඒ අපි වැඩි හිටිය වෙනකොට නිකන් ඔය මේ මොනවාද සදාචාරයට අරවට මේවට ඉතින් ඕවට ලොකුවට ඉදිරියට ඇවිල්ලා එක පැත්තකින් ඒ අකමැති වුණා කියන්න හොඳ නැහනේ. කැමති වුණත් කියන්න හොඳ නෑ නේ ප්‍රසිද්ධිය කියලා. ඔය වගේ නිකන් අපි දාගත්ත බොරු සංස්කෘතික පුහු පිටකවරයක් ඇතුලේ වැඩ කරන්න පටන් ගන්නවනේ. එතකොට මේවයි මේ ධර්මතා ඇත්තටම අපි ප්‍රකට කරගන්නේ නැහැ. භාවනාවෙන් ප්‍රකට කරගන්න ඕන මේවා. අවබෝධ කරගන්න ඕන. ඉතින් එහෙම නිසා නමුත් පොඩි ළමයෙකුට මේක කිට්ටු කරොත් මේක හරිම විවෘතයි. මොකක් හරි දෙයකට කැමතියි කියලා කැමති දැවුවොත් කෙලින්ම කියන මම ඒකට කැමතියි. පුද්ගලයෙකුට කැමතිද කියලා ඇහුවොත් කෙලින්ම එයා කැමතියි කියලා. මාව වඩා ගන්න කියලා. අත් දෙක දික් කරලා. නේ? දැන් අපිටත් අත් දෙක දික් කරන්න ඕනකම තියෙනවා. වැඩි හිටියට ඒ උනාට දික් කරන්නේ ඇයි? ඒක හරි නෑ. ඒක සදාචාරයට ගැලපෙන්නේ නෑ ආකේ කියලා. පොඩි ළමයා කියන්නේ. සිය රූපං සාත රූපං ස්වභාවිකව ඒක මේක ධර්මතාවයක් හැටියට ප්‍රකට කරනවා. අපි මේක ධර්මතාවයක් හැටියට බාර ගන්න ප්‍රකට කරන්න කැමති නෑ. වැඩි හිටි වෙනකොට. ඒ වගේම අනිත් පැත්තටම පිය රූපේ සාත රූපේ විතරයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි කියලා තියෙන අපිට පටිභාණයේ තියෙන්න ඕන අප්පිය අසාත කියන දෙකත් ඒකම තේරුම් ගන්න. පිය රූපේ සාත රූපේ විතර නේ අප්පිය රූපේ අසාත රූපේ දෙක එහෙමමනේ. අපි යම් කිසි දෙයකට මේ මේ ඇහැට ගන්නට නාසයට දිවට කයට මනසට ගෝචර වෙන දේ තුල දුක් විඳනයක් තියෙනවා නම් ඉතින් ඒකට ඇත්ත වශයෙන්ම කැමති නැහැ. හැබැයි අපෙන් ඇහුවොත් එහෙම මේකට අකමැති නේද කියලා අපි ඒක වැඩි ප්‍රසිද්ධිය කියන්න කැමතියි. අකමැති වුණත් ඕක හිතේ තියාගෙන ඉන්නව මිස ප්‍රකට කරන්න කැමති නැහැ. ඒ ලක්ෂණය තියෙනවා. හැබැයි මේක ධර්මතාවයක්, ස්වභාවයක්, ස්වභාවික සංසිද්ධියක්. හේතුඵල ධර්මතාවයක්. ඉතින් අන්නේ මේ විදිහට අපි භාවනාත්මක වෙලා අපි තුලින් මේ පිය රූපං සාත රූපං අප්පිය රූපං අසාත රූපං දකින්නවා. එතනයි මේ බන්ධනේ ඇති වෙන්නේ. එත්තේ සා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඔය විදිහට ඕක අපිට දැක ගන්න පුළුවන්. ඒක අපි භාවනාවෙන් දකින්න ඕන අවංකව දකින්න ඕන. ඉතින් මේ පිය රූපං සාතු රූපං කියන එකත් බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කරනවා මේ මේ සමුදේ සත්‍යයේදී කිංච ලෝකේ පිය රූපං සාතු රූපං මේ මොකකටද මේ ප්‍රිය ස්වභාවය සැප ස්වභාවය මතුවලා එන්නේ මොකක්ද මොන වගේ දේවල් වලටද ඒක ඇති වෙලා ඉන්නේ කියලා ඒකත් විස්තර කරන්න උත්සාහ කරනවා. චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං. ওই විදිහට ඇස සෝතං ගානං ජීවහා කායෝ මනෝ කියලා මේ මේව ගැන අපි ඉතින් දන්නවනේ ඉන්ද්‍රිය 6 ඒ විතරක් නෙමෙයි ඉන්ද්‍රිය 6ට ගෝචර වෙන දේ රූපාලෝකේපී රූපං සාත රූපං සද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජේති නිසමානානිස දැන් බලන්න මෙයා හරි ස්වභාවිකයි තමන්ගේ ඇහැ තමන්ට කවුද ප්‍රිය නෑ කියලා කියන්නේ තමන්ගේ කන කන කියලා කියන්නේ මේ කනේ ස්වභාවය හැඩේ නෙමෙයි ලේටත් සමහරු ප්‍රිය ඇති. නමුත් කනේ ඇහෙන ගතියට මේ සෝතං කියන්නේ චක්කුම් කියන්නේ ඇහි පේන ගතියට, චක්කු ප්‍රසාදයට, සෝත ප්‍රසාදයට. අපි ඒකට පාලින් කියන්නේ ඇහෙන ගතියට, පේන ගතියට පසාද කියලා. ඒකයි වෙන්නේ තේජෝ ධාතුවට. ඒක පටවිත් නෙමෙයි, ආපෝත් නෙමෙයි, වායෝත් නෙමෙයි. භෞතිකයි භූත ධර්මයක් තේජෝ ධාතුවට වැටෙන්නේ. එතකොට ඇසේ පේන ගතියට, කනේ ඇහෙන ගතියට, නාසයට ගඳ සුවඳ දැනෙන ගතියට, දිවේ රස දැනෙන ගතියට, කයට පහස දැනෙන ගතියට ඒක පිය රූපයක්, සාත රූපයක්. අනිත් පැත්තට කියනවා ඒ පේන දේ අර පේන ගතිය නිසා, එහේ තියෙන පේන ගතිය නිසා යමක් පේනවා. කනේ තියෙන ඇහෙන ගතිය නිසා යමක් ඇහෙනවා. නාසයේ තියෙන ගඳ සුවඳ දැනෙන ගතිය නිසා යම්කිසි ගඳ සුවඳක් දැනෙනවා. දිවේ තියෙන රස දැනෙන ගතිය නිසා යම්කිසි රසයක් මිහිරි හෝ මිහිරි රසයක් දැනෙනවා. කයේ තියෙන අර පොට්ටබ්බ ගතිය නිසා ස්පර්ශය දැනෙන ගතිය නිසා සාත රූපයක් අසාත රූපයක් කයට පහසුවක් හෝ පහසුවක් දැනෙන. මනසේ තියෙන වැටහෙන වටහන වටහන ගතිය වැටහෙන ගතිය නිසා කිසියම් ධර්මතාවයක් මනසට වැටහෙන. දුක්ඛ අන්න ඉන්ද්‍රිය ආරම්මන පේන එක පේන ඇහත් පිය රූපය ඒ වගේම පේන දේ පිය රූපය ඒකයි තියෙන්නේ. ඉතින් ඔතන ඉඳලා ඔය රූප ධර්ම දෙක විතරක් නෙවෙයි. ඇහැයි රූපයයි දෙකම රූප ධර්ම. එතන ඉඳලා තියෙන නාම ධර්මත් වෙන්නනෝ. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිසමානා නිස. ඇහැයි රූපයයි දෙක තිබුණට අපිට පේන්නේ නැහැනේ. පේන්න නම් චක්කු විඥානයත් අර විඥානයේ තියෙන විඥානන ගතිය ඒක ඇහැ පැත්තට යොමු වෙනවා. ඇහැ මගින් රූපයට යොමු වෙනවා. නැත්නම් අපි උකට කියනවා රූපයට අවදි වීමක් කියලා. මනස චක්කු විඤ්ඤාණ. ශබ්දයක කනට ඇහෙන ශබ්දයට මනස අවදි වෙනවා. යොමු වෙනවා. සෝත විඤ්ඤාණය. නාසයට හමු වෙන ගඳ සුවඳට මනස අවදි වෙනවා. ගාහන විඥාන. දිවට දැනෙන රසයට මනස අවදි වෙන්න ඕන. જીවහා විඥාන. කයට දැනෙන පහසට මනස අවදි වෙන්න ඕන. කාය විඥාන. මනසට වැටහෙන ධම්මාරම්මණයටම මනස අවදි වෙන්න ඕන. මනෝ විඥාන. එතකොට මේ විඥානයත් එහෙමයි. විඥානය සිය රූපං සාත රූපං සමහරට අප්පිය රූපං අසාත රූපං එලාවකට ඒ ඒ ඒ දේ දැකීම අපි හිතන හොඳයි. ඒක දැක්කේක හොඳයි මම. කියලා මේක එතන ඉඳලා ඒක පිළිබඳ මනාපයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දැක්කේක නොදකින්නයි තිබ්බේ. නොදකින් කියලා කියන්නේ නොදකින්නයි තිබ්බේ කියලා ඒකට කිසියම් ආකාරයක එතන ඉඳලා ඒකත් එක්ක ඇති කරගන්න අර බන්ධනය දේශ බන්ධනයක් කරගන්න. නොදකින්න ඕන එකක් දැක්ක කියලා. දකින්න ඕන එකක් දැක්ක කියලා රාග බන්ධනයක් හදාගන්න. රාග බන්ධනයක් ඇති වෙනවා. නොදකින්න ඕන එකක් දැක්ක කියන දේශබන්ධනය. අකමැත්තක් ඇති වෙන්න පුළුවන් සමහරට අපි බලාගෙන ඉන්න බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්න දේ නෙමෙයි ඒ වෙලාවේ පේන්නේ. සමහරට වෙන දෙයක් එතෙන්ට ඇවිල්ලා ඇහැ ඉස්සරහට ඇවිල්ලා වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි යහපත් දෙයක් අපේක්ෂා කරගෙන බලා ශ්‍රවණය කරන්න බලාගෙන ඉන්න අවස්ථාවේ හේතුඵල ධර්මානුකූලව ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් ඒ අපේ ඇහැ ඉස්සරහට එන්න පුළුවන්. එහෙම නැත්තම් සවන් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් බලාපොරොත්තුෙන් ඉන්නකොට ඒක ප්‍රතිවිරුද්ධ දෙයක් ශ්‍රවණය වෙන්න පුළුවන්. ඒකම ශ්‍රවණය වෙන්නත් පුළුවන්. ඊටත් වැඩිය හොඳ දෙයක් ශ්‍රවණය වෙන්නත් පුළුවන්. මේක හේතුඵල ධර්මානුකූලයි. එතකොට ඒක ධර්මතාවයක් විදිහටයි අපි ගන්න. ඇහැ ධර්මතාවයක් ඇහැට පේන දේ ධර්මතාවයක් ඒ ඇහැ ඇහැ ඉස්සරහට පේන දෙයක් නැත්නම් රූපයක් ආපුවාම ඒ පිළිබඳව මනස අවදි වීම චක්කු විඥාන ධර්මතාවය. තවත් ඉස්සරහට දේශනා කරන බුදුරජාණන් චක්කු විඥාන වලින් නතර වෙන්නේ නැතුව මේ ඊළඟට විඥාන ළඟට තියෙන ඉතින් තින්න සංගතිය වුණාම පස්සෝනේ චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තනීව සමානං ඒස ඉතින් මේ බන්ධනේ දැන් අපි තණ්හා කියන එකේ ගන්නෙ ආසාව ලෝභකම කියන අර්ථය නෙමෙයි බන්ධනේ කියන එක ඒකෝර මේ බන්ධනේ මේ බැඳීම පස්සේට චක්කු සම්පස්සේට අර අරමුණ හිත් වැඩිම නිසා සිද්ධ වෙනවා. චක්කු සම්පස්ස කියන්නේ අර ඇහැට පේන දේ හිතට හිතට ගියා හිත් වැදුනා. කනට ඇහුණු දේ හිත් වැදුනා. සෝත සම්පස්ස. නාසයට දැනුණු දේ හිත් වැදුනා ගාන සම්පස්ස. දිවට දැනුණු දේ හිත් වැදුනා දිවහා සම්පස්ස. මනසට කයට දැනුණු දේ හිත් වැදුනා කාය සංපස්ස. මනසට අවබෝධ වුණු දේ හිත දෙදුන මනෝ සංපස්ස වශයෙන්. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඊළඟට ඊළඟට ඉන්නේ වේදනාව චක්කු සංපස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං. ඒකෙන් ලබන වින්දය. ඒකත් එහෙම. වේදනාවෙන් පස්සේ එන්නේ සංඥාව. රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, පොට්ටබ්බ සංඥාව. ඒකත් එහෙමයි. ඉතින් අර වින්දදේ අඳුනා ගැනීමකුත් වෙනවනේ. ඒකේ සුඛ ගතිය, එහෙම නැත්නම් දුක්ඛ ගතිය අඳුනා ගන්න. ඒකයි ස්වභාවය. හඳුනා ගැනීමත් එක්ක ඇති වෙන්නේ චේතනා. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. කියලා මේ චේතනා පක්ෂය ඇති වෙනවා. ඊළඟට මේ චේතනාවත් එක්ක ඊළඟට දක්වන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා අන්නර ස්වභාවික සංසිද්ධි මාලාවක් ඔස්සේ ඇවිල්ලා වේදනාව ළඟට චේතනාවත් ඇවිල්ලා වේදනා චේතනා දෙක චේතනා සංඥා චේතනා නැත්නම් වේදනා සංඥා සංකාර කියලා අපිට කියන්න පුළුවන්. ඇහැ රූපය චක්කු විඥානේ ඊට පස්සේ පස්ස වේදනා සංඥා චේතනා එක මෙන්න මේ බැඳීම කියන දේ ඇති වෙන රාග බන්ධනය, ද්වේෂ බන්ධනය හෝ මෝහ බන්ධනය. බුදුරජාණන් වහන්සේ මේ සංසිද්ධිය සංහා කියලා නිකන් අතෑරලා යන්නේ නැතුව ඒක ටිකක් ගැඹුරෙන් විස්තර කරන මේවා ධර්මතා හැටියට පැන නගින ආකාරයේ ලස්සනට. ඇහැ කියලා දෙයක් තියෙනවා කන නාසය දිවකය මන කියලා ඉන්ද්‍රිය ධර්ම හයක් තියෙනවා ඒ ඉන්ද්‍රියන් වලට ආරම්මන කියලා හයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. ඉන්ද්‍රියන්ට අරමුණු හැමවීම ස්වභාවික දෙයක්. කාගේවත් වැරද්දක් දෝෂයක් අඩුපාඩුවක් නෙමෙයි. ඒවා ස්වභාවිකයි. හේතුඵල ධර්මතා හැටියට සිද්ධ වෙන දේවල් ඒවා. ඒ කාරණේ ඒක එහෙම වෙනවා ඊළඟට ඒ ඒවා ඒ විදිහට මුණ ගැහුණයින් පස්සේ විඥානයේ පහළ වීම චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් සායාකාර විඥානයේ පහළ වීම ඒකත් ස්වභාවික සංසිද්ධිය. ඉතින් විඥානයේ පහළ වුණාම ඒවා පස්ස වෙන එක හිත් වදින එක ස්වභාවික සංසිද්ධියක් ඒව කාගේවත් දෝෂ නෙමෙයි වැරදි නෙමෙයි හිත් වැදුනම ඒක හිතින් විඳින ගතිය පස්සපච්චය වේදනා ඒකත් එහෙම ඉතින් වින්දම යමක් හඳුනගන්න එක යම් වේදේති සං සංජානාති යමක් හඳුනගන්න එක ස්වභාවික සංසිද්ධියක් හැඳිනෙනවා අපිට අඳුන ගන්නවටත් වැඩිය මේවා වෙනවා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. යම් ආකාරයක සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් ඒවයි තියෙන ලක්ෂණ අඳුන ගන්න. ඊළඟට මේ සංඥාවෙන් පස්සේ සංචේතනා යනවා. ඒ ගැන හිතන ගති අපි ඔකට සංකාර කියලා කියමු. චේතනා සංකාර විතක්ක කියන වචනේ ඉදලා තියෙනවා. ජීවත් එහෙම ඊළඟට සංචේතනායක මේ තණ්හා කියන ස්වභාවය මේව පිළිබඳ යම් ආකාරයක රාග බන්ධනයක්, ද්වේෂ බන්ධනයක්, මෝහ බන්ධනයක් ඇති වෙන පුළුවන්. එතනින් පස්සේ ඊළඟට තියෙන විතක්ක කියලා වචනයක්. විතක්ක ਵਿਚාර දෙකකුත් දක්වලා තියෙනවා. තවදුරටත් මේක ගැන හිතන ගතිය. කියන්නේ චේතනා විතක්ක දෙකම මේ ස්වභාවික සංසිද්ධිය. තණ්හාවෙන් පස්සේ තණ්හාවට පෙර චේතනා දක්වන තණ්හාවෙන් පස්සේ විතක්ක ਵਿਚාර දක්වන. රූප විතක්කෝ ලෝකේ සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, පොට්ටබ්බ විතක්ක, ධම්ම විතක්ක කියන. ඉතින් සමහර විට නැවත නැවත ඒක ගැන හිතන ගතිය. එක සැරයක් විඳලා නැත්නම් එක සැරයක් හිතලා අත්හරින්න නැතුව නැවත නැවත විඳින හිතන ගති අන්න ඒ වගේ දෙයක් ඊළඟට ਵਿਚාර ඒක වටා කැරගෙන ගතිය හිතින් ගතින් වචනේ මේ ਵਿਚාර ලක්ෂණය හරි හරි අපිට අපි භාවනාවෙන් දැක ගන්න ඕන දෙයක් ඒ ඒ තණ්හා කර නැත්නම් ඒ වින්දනයේ ලැබූ අරමුණට අපේ හිත නැවත යනවා. ඒකට සමහර වෙලාවට අපි ඒක ਵਿਚාරය කරනවා ඒක වටා නැවත නැවත කැරකෙනවා හිතින්ම. හිතින්ම අපි ඒක වටා නැවත නැවත හිතන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් වචනයෙන් ඒක වටා හැසිරෙන ගතියකුත් තියෙනවා. අපි කියන්නේ එකම දේ නැවත නැවත කියවනවා කියලා. අපිට ඕන තරම් එහෙම අත්දැකීම් තියෙනවා. අපිම එකම දේ නැවත නැවත කියවනවා. එකම සංසිද්ධිය පළවෙනියට හමු වෙන එක්කෙනා එකක් කියවනවා. කියවල නතර වෙන්නේ තව එක්කෙනෙක් හමු වුණාම එයා එක්කත් ඒක කියවනවා. තවත් කෙනෙක් හමු වුණාම එයාත් එක්කත් කියවනවා. මොකද මේ? ඒක සැරයක් කියව මදිද කියලා අපිට නිකන් සමහර වෙලාවට ඕක දෙවෙනි සැරේ එයාම එක්ක කියවනකොට එයාට නිකන් කේන්තියක්. දැන් මේක එක සැරේකුත් කිව්වා හරිම කරදරයක් නේ ආයෙමත් කියවනවා කිය නෑ මේක තමයි මේ විචාර ලක්ෂණය ආරම්මණය වටා නැවත නැවත එක්කෝ විචාරය වෙන්නේ හිතින් එහෙම නැත්නම් වචනයෙන් එහෙම නැත්නම් ක්‍රියාවෙන් ක්‍රියාවෙනුත් එහෙමනේ එකම දේ නැවත නැවත කරනවා ඒක වටා කරකැවෙන ගතියක් තියෙනවා එකම දේ අද කෙරුවට මදි එකක් කරන්නේ ආයෙ හැරයක් කරනවා. ලබන මාසෙක කරනවා. ලබන අවුරුද්දෙක කරනවා. ඊළ නැවත නැවත කරනවා. නැවත නැවත කරන ලක්ෂණ. මේ විචාර ගතිය මේ රූප විචාරෝ, සද්ද විචාරෝ, ගන්ධ විචාරෝ, රස විචාරෝ, කොට්ටබ්බ විචාරෝ, ධම්ම විචාරෝ. රූප විතක්කෝ, රූප විචාරෝ. ශබ්ද විතක්කෝ සද්ද ਵਿਚාරෝ. මේක නැවත හිතට විතක්ක කියන වචනෙට අභිධර්මයේ අර්ථකථනය කරලා තියෙන අභිධර්ම කියන්නේ සප්ත ප්‍රකරණ ප්‍රකරණ ග්‍රන්ථ හතක් ලියවිලා තියෙනෝනේ පසුබාලීන මේ ධර්මයට විනයට ඒකට තමයි අපි අභිධර්ම කියන්නේ. ඉතින් අභිධර්මයේදී ප්‍රකරණ ග්‍රන්ථවලදී විතක්ක කියලා කියන්න උත්සාහ කරලා තියෙන මේගොල්ලෝ අර අරමුණට හිත නැවත නැවත යොමු කිරීම කියලා නැන්වීම කියලා වචනයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් අපි දකින්නේ ඒක ධර්මතාවයක් විදියට. ඔබ කුසලයේ වැඩෙද්දී නම් කුසලය වඩද්දී නම් අරමුණට නැවත නැවත අපි හිත යොමු කරනවා. හිත නංවනවා, හිත යොමු කරනවා. විතක්ක ඒ අරමුණ වටා නැවත නැවත හිත හසුරවනවා විචාර ඒක නිකන් ආයාසින් කරන වැඩක් වගේ එකක්. නමුත් දැන් මෙතෙන්දී මේ ධම්මානුපස්සනාවේදී මේවා ධර්මතා හැටියට අපි දකිමු. මේ ස්වභාවික සංසිද්ධියක් මේ අර සංහාවෙන් පස්සේ යම් කිසි බන්ධනයක් ඇති වුණා. ආග බන්ධනයක් හරි දේශ බන්ධනයක් හරි මෝහ බන්ධනයක් හරි ඇති වුණාම ඒ සංසිද්ධි මාලාවට නැවත නැවත හිත යොමු වෙන ගතියක් තියෙනවා. විතක්ක. විචාර ඒක වටා හිත නැවත නැවත කරගෙන ගතියක්. විචාරය සිතුවිලි වලිනුත් කෙරෙනවා. නැවත නැවත ඒක ගැන හිත හිතා ඉන්නවා. එහෙම නැත්නම් නැවත නැවත කියවනවා. වචනේ රූපය ගැන කියවන. ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ ධර්මතාව ගැන කියවෝ. හිතනවා වෙන්න පුළුවන් නැවත නැවත නැත්නම් කියවනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කරනවා නැවත නැවත. ඒ රූපය විඳීමට අදාළ දේ, ඒ ශබ්දය විඳීමට අදාළ දේ, ඒ ගන්ධය විඳීමට අදාළ දේ, රසය, ස්පර්ශය විඳීමට අදාළ දේ නැවත නැවත කරනවා. විචාර සිතවිලි වශයෙන්, වචන වශයෙන්, ක්‍රියා වශයෙන් රිපීට් වෙන ගතිය මේ. මේක ඇත්තටම ධර්මතාවයක්. විචාරකේ. සමහරට අපි රිපීට් කරනවා අවශ්‍යතාවයට කුසලයේ වඩා දිනන එක කරනවා. නමුත් මේ මේ දැන් අපි කතා කරන්නේ කුසලයේ වැඩිවීමක් ගැන නෙමෙයි. කෙලින්ම මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවයේ ධර්මතා හැටියටම අවබෝධ කර ගැනීමයි ධම්මානුපස්සනාව විදි කරන්නේ. එහෙම අවබෝධ කරගෙන මේ එකකටවත් අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ මේක රිපීට් වුණා කියලා, විචාර වුණා කියලා, නැවත නැවත කෙරුණා, කෙරුවා කියලා අපි ඔකත් එක්ක දඟලන්නේ නැහැ. මේ සුඛපක්ෂයේ යමක් නැවත නැවත වෙනවා කියලා. ඒක ඉතින් ධර්මතාවයක් හැටියට ඒ ගැන උපේක්ෂාවෙන්. දුක්ඛපක්ෂයේ එකක් නැවත නැවත වෙනවා කියවම ඒකත් ධර්මතාවයක් හැටියට සලකලා නිකන් ඉන්නව මිසක ඒකත් එක්ක උඩපන්නේ නැහැ. හරි මේවා ධර්මතා හැටියට දැක්ක දකින්න පුළුවන් කෙනාට මේවත් එක්ක ගැටෙන්නේ නැතුව මේවත් එක්ක ඇලෙන්නේ නැතුව ඒ කියන්නේ සංකාර දුක්ඛය හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඒකටයි බුදුරජාණන් වහන්සේ මෙච්චර ගැඹුරට මේ තණ්හා කියන මේ බන්ධනය නැත්තම් වින්දනයත් එක්ක ඇති වෙන බන්ධනය මෙච්චර විග්‍රහ කරන්නේ. මේක ඉන්ද්‍රිය, අරමුණ, විඥාණය, පස්සය වේදනාව, සංඥාව, චේතනාව ඊට පස්සේ තන් එතෙන්දි තමයි තණ්හාව ඇති වෙන්නේ සංචේතනාව ඊට පස්සේ ඒකෙන් පස්සේ තණ්හාවෙන් පස්සේ ඇති වෙන විතක්ක ਵਿਚාර අර බන්ධනය නැවත නැවත හිතට ඒ ඒ ඒ බන්ධණයට හිත යොමු වීම ඊට අදාළ දේවල් වලට හිත යොමු වීම ඒවට හිත කැරගෙන ගතිය මේ ඔක්කොම බුදුරජාන් වහන්සේ අපිට අන්තිමට දේශනා කරනවා. මේවා ධර්මතා හැටියට දකින්න. දැකලා අනිශ්චිත වෙන්න. ඒකයි ඔය හැම කමඨහනක් අගම ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති තමා තුල සිදු වුණත් මේක අජ්ජත්තං වා කියන්නේ තමා තුල සිදුවීමනේ බහිද්දාවා කියන්නේ වෙන කෙනෙක් තුල සිදුවි. දැන් ඔය මම අන්තිමට කිව්ව කාරණේ බලන්න. අපි සමහර දෙයක් දැක්කම ඇහුවම වින්දම ආයි ආයි කියවනවා. කියවනවා කියලා අපි සිංහලෙන් කියන්නේ. ඉතින් Taman ඕක සමහරට නැවත නැවත කියවන්න පුළුවන්. ඒ Tamanගේ වින්දනයේට අදාළ. ඉතින් ඒක ගැන උපේක්ෂා වෙන්න. මට මේක ආයි ආයි කියවෙනවා කියලා ඕක ගැන නිකන් පසුතැවියක් කරන්න ඕනේ. අපි හිතමු බහිද්දාව වෙන කෙනෙක් එයා දැක්කේක නෝතින් මුලින්ම හමුවන වෙලාවෙත් කිව්වා. ආයෙ තව ටිකක් වෙලා ගිහලා ආයෙ කියවුවා. පහවදත් කියවුවා. හමු වෙන ඒක ධර්මතාවයක් විදිහට බාර ගන්න. කරදරයක් වැරද්දක් දෝෂයක් විදිහට දකින්න ඕනේ නැහැ. විචාරය. මේ අරමුණ වටා කැරකෙන ගතිය. මනසින් කැරකෙන නිසා තමයි අර වචනයෙන් නැවත නැවත කියවන්නේ. ඒක වේදනාව සම්බන්ධයේ තණ්හාව මේකත් එක්ක ඇතිවෙච්ච බැඳීම නිසා ඇතිවෙච්ච දෙයක්. ඒක පිය රූපයක් වෙන්න පුළුවන් මේ කියවන එක සාත රූපයක් වෙන්න පුළුවන්. නැත්නම් අප්පිය රූපයක් අසාත රූපයක් වෙන්නත් පුළුවන්. ඉතින් අප්පිය රූපයක් අසාත රූපයක් වුණත් ආයෙ ආයෙ කියවනවා. නැවත නැවත විතක්ක වෙනවා, ਵਿਚාර වෙනවා. හිත හිත නැන් වෙනවා ඒක. නැන් වෙනවා නම් වනවා කියන්නේ නැතුව නැන් වෙනවා. ආපහු ආපහු ඒක ගැන කියවෙනවා. ඒක වටා හිත ගැරකෙනවා. ඒකම ආපහු කෙරෙනවා. මේවා ධර්මතා හැටියට දැකලා උපේක්ෂා වෙන්න පුළුවන්. අජ්ජත්තං වා බහිද්ධාවා. අජ්ජත් බහිද්ධාවා දෙකම වෙනසක් නැහැ. අපි සමහර වෙලාවක ඕවා මම නැවත නැවත කියවන එක ගැන මම එච්චර සතිමත් නැහැ. සමහර විට අනිත් එක්කන නැවත නැවත කියවනකොට ඕන්න ඒකට කියන ටික. ඕක දැන් මම සෝ කී සැරයක් කියවද? අනන් නැත්නම් ආයි ආයි කරන්න යෙදුනම දැන් ඕක එක සැරයක් කෙරුවා මදිද? නේ? නැත්නම් ආයි ආයි හිත හිත ඉන්නකොට ඒක ගැන දැන් ඕක ගැන ඔය ඔච්චර හිතන්න ඕනද? ඕක ගැන ආයි හිත ඕනේ නැද්ද කියලා අනිත් එක්කෙනාගේ එක ගැන ඔන්න ඉතින් අපි වද වෙනවා. හැබැයි Tamange පැත්ත බලපුවම භාවනාවෙන් ගිහිල්ලා බලන්න මමත් මෙහෙමනේ. මමත් සමහර දේවල් පිය රූප, අප්පිය රූප නැත්තම් සාත රූප, අසාත රූප සම්බන්ධයෙන් නැවත නැවත හිතන්නේ නැද්ද? නැවත නැවත කියවන්නේ නැද්ද? නැවත නැවත කරන්නේ නැද්ද? කරනවානේ. ඉතින් ඔය ඔය ස්වභාවය අපි අපතුලින් දැකීම මේ භාවනාව කියලා කියන්නේ මම මා තුලින් දැකීම. ඒක දැකලා උපේක්ෂා වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ දේ ඇති වුණා වගේම හොම නැති වෙලා යන්න ඉඩ දීලා උපේක්ෂා වෙන්න අපිට පුළුවන් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් අන්න එහෙම දෙයක් මේ අපි මේ කතා කරන දේ නැත්නම් මේ ධර්මතා කියන දේ කරන දෙයක්. ඉතින් ඔන්න අද අපි මේ ඔතනින් අපි මේ සමුදය දැන් සමුදය කියන එක යම් යම් ධර්මතා මතුවී ඒම නැත්නම් මේ තණ්හාව බැඳීම රාග බන්ධනේ දේශ බන්ධනේ මෝහ බන්ධනේ කියන මේ බැඳීම කියන එක වේදනා පච්චය මේක වින්දනේ ප්‍රත්‍ය වෙලා තණ්හාව ඇති වෙන එක ඒ අපි දකිමු. එතකොට මේක දුකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? දුක්ඛ සමුදය. ඒක තමයි ඊටම වැදගත් වෙන කාරණේ. දැන් අපි මේ බන්ධනය ගැන මෙච්චර වෙලා කතා කරේ මේක එක එක පැති. බන්ධනය පිළිබඳ පටිභාණය ඇති කරගත්තා අපි. මේක විවිධ පැති වලින් බුදු පියන් වහන්සේම පෙන්වලා දෙනවා. මේක ඇති වෙන හැටි, පවතින හැටි, නැති වෙන හැටි. ඔය නිරෝධ සත්‍යයේදී ඕක නැති වෙන විදිහත් ওই විදිහටමයි කියන්නේ. දැන් අපි මේ සමුදේ සත්‍යනේ අද අවධානයට ගත්තා. ඉතින් එහෙම දැකලා මේක දුකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියලා නේ මේක හඳුන්වලා තියෙන්නේ. නිකන් සමුදේ සත්‍ය කියන්නේ නැහැ නේ චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදයං අරිය සත්‍යං කියන්නේ දුකත් එක්ක බැඳෙන්නේ කොහොමද ආපහු මේක පීඩාවක් ආපහු ගැටලුවක් ආපහු ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගන්න මේක ධර්මතාවයක් හැටියට නොදැක්කොත්. ඒකයි මේක ධම්මානුපස්සනාවට ගෙනල්ලා තියෙන්නේ. මේ අපි කතා කරන සංසිද්ධිය බොහෝ අය ධර්මතා හැටියට දැකගන්න බෑ හුඟක් අය. ඒක පුළුවන්කම තියෙන්නේ ආර්ය ප්‍රතිපදාවට ඇවිල්ලා ධර්මතා කියන්නේ මොනවද කියලා අවබෝධ කරගෙන ධර්මතා තමා තුළින් දැක ගැනීමේ භාවනාත්මක පුහුණුව ඇති කරගත්ත කෙනෙකුට විතරයි. මේ නාම ධර්මයි මේ රූප ධර්මයි ගැන මේ කතා කරන්නේ. චක්කුම් රූපං චක්කු විඥානං චක්කු සම්පස්සං චක්කු සම්පස්සජා වේදනා ඊට පස්සේ වේදනාවත් එක්ක එන සංඥාව චේතනාව ඊට පස්සේ තණ්හාව විතක්කය ਵਿਚාරය මේ මොනවද මේ? මේ ධර්මතා නාම ධර්ම හෝ රූප ධර්ම එතකොට නාමයි රූපයි. නාම ධර්ම රූප ධර්ම. ඉතින් ඒවා ඒ විදිහට දැකලා ඒ විදිහට ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යන්න ඉඩ හරින්න පුළුවන් නම් කෙනෙකුට එතන එතන පුළුවන්කම තියෙනවා ධර්මතා හැටියට දකින්න. ධර්මතා හැටියට දැක ගන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට අපි මේක ධර්මතා හැටියට දකින්න උත්සාහ කරමු. ඒකයි ස්වභාවය. ඉතින් එතකොට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ධර්මතා හැටියට දැක ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අන්න දුකත් එක්ක මේක ගැට ගැහෙනවා. තණ්හාව දුක්ඛ සමුදයන්නේ. දුක උපදවන්න බවට පරිවර්තනය ඒක ඉතින් අපිට මේ අවිද්‍යාව නිසා මේවා මේ ධර්මතා හැටියට දැක දැක ගන්න බැරි නිසා ඇති වෙන තත්ත්වයක්. බැරි නිසා ඇති වෙන තත්ත්වයක්. ඒකයි ස්වභාවය. ඉතින් අන්නේ විදිහට අපි උත්සාහ කරමු මේ නාම ධර්ම රූප ධර්ම තණ්හාව පවා මේ තණ්හාව කියන්නේ දැන් ඔය ආශාව වගේ සරල අර්ථය නෙමෙයි වේදනාපච්චය විඳීම නිසා ඇති වෙන බැඳීම් කියන දේ ධර්මතාවයක් හේතුඵල ධර්මතාවයක් ඇටියෙ. ඒකට යට වෙන්නේ නැතුව ඒකට සුඛ වේදනාවක් තුලින් ඇති වෙන රාග බන්ධනය ධර්මතාවයක් හැටියට දකිමු. ඒකට නිකන් ඇලෙන්න යන්න, ඒකට නතු වෙන්න, ඒකට යට වෙන්න, ඒකට බැල වෙන්න, ඒකට ගැටි වෙන්න යන්න ඕනේ නැහැ. දුක් වේදනාව තුලින් මතුවෙන දේශ බන්ධනේ ධර්මතාවයක් හැටියට දකින්න. ඒකට නතු වෙන්න, ඒකට ගැටි වෙන්න, ඒකට බැල වෙන්න, ඒකට දාස වෙන්න එහෙම වෙලා තව තව මේවා වගා දිගා කරගන්න ඕනේ නෑ. ඇති වුණා වගේම පැවතිලා නැති වෙලා යයි ඕනෝ ධර්මතාවයක් එහෙමනේ සමුදය ධම්මෝ, වය ධම්මෝ. සමුදය වය ධම්මෝ. එහෙම නැති වෙලා යන්න අපිට පුළුවන් මේකට මේ විදිහට කටයුතු කරන්න. ඉතින් ඒ දක්ෂකම තමයි අපි මේ ධම්මානුපස්සනාවේදී ඇති කරගන්නේ. හැම තිස්සෙම මේවා ගැන සිහිනුවණයි වීර්යයයි පවත්ව ගන්නවා. මේවා ධර්මතා. මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල්. ආදී වශයෙන් කිය. ඉතින් ඕක තමයි මේ ධම්මානුපස්සනාවේදී සමුදය සත්‍යයේදී අපි ප්‍රත්‍යක්ෂ කරගන්න දේ දැන් ඔය අපි සාකච්ඡා මම අපකින් අතර කරන්න. ඉතිරි කාලේ අපිට පුළුවන් මගේ පැහැදිලි කිරීම උතින් අතර කරන්න. ඉතිරි කාලේ අපි සාකච්ඡාවට ගන්න පුළුවන්. අත්දැකීම් අදහස් ආදී දේවල් වලට අපිට වෙන් කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් කොහොම ඔය தත්ත්වය. හොඳයි අපි සමුදේ සත්‍ය මේක වැඩි දිගට සාකච්ඡා කරන්න අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ නැහැ. සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති ආදී වශයෙන් මේවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක ධර්මතා හැටියට අවබෝධ කරගන්න අපි උත්සාහ කරමු. උපේක්ෂාවෙන් දැන් අපිට මේවත් එක්ක පවතින තේරෙනවා පවතින්න පුළුවන් පවතින ආකාරය දන්න. හොඳයි එහෙමනම් මගේ මූලික පැහැදිලි කිරීම මෙතනින් නතර කරලා මම කැමති අපේ ධම්සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සඳහා අවස්ථාව සලසන්න මේ පිළිබඳව යමක් සාකච්ඡා කරන්න විමසන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා ගමු කියලා හොඳයි. අපි ඒ සඳහා අවස්ථාව ලබා ගන්නවා මෙතෙන් සිට. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට පොඩි වචන දෙකක් මේ පැහැදිලි කරගන්න මේ සමහර සූත්‍රවල මේ මට මතකයි මේ කොහොමද ඇහෙනවද මහත්තයා කියපු එක මට පොඩ්ඩක් ඇහුන්නේ වචන දෙක මේ මම හිතන්නේ නූත් වෙලා තිබිලා. ස්වාමීන් වහන්සේ දැන් මේ අර මේ සමහර තැන්වල මට මතකයි තියෙනවා චක්කු සංපස්සේ වෙනුවට චක්කු පස්සේ කියලා. ඒ වගේම චක්කු සංපස්සජා වේදනා වෙනුවට චක්කු වේදනා කියලා. ඒ වචන වල අර්ථයෙන් සමානද නැත්නම් විරුද්ධාර්ථයක්ද තියෙන්නේ? පස්ස සම්පස්ස කියන වචන දෙකේ එහෙම මේ විරුද්ධාර්ථයක් එහෙම නෙවෙයි. පස්ස කියන එක සාමාන්‍යයෙන් ධර්මතාවයක් හැටියට සඳහන් කරද්දී පස්ස කියලා විතරක් මේ යොදනවා. ඒක ඒක ඒක ස්වභාවයක් හැටියට පෙන්වන්නේ. පස්ස පස්ස කියලා යොදනවා. හැබැයි දැන් ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ කරපු ගමන් තමයි සම්පස්ස චක්කු සම්පස්සජා සෝත සම්පස්සජා ගාන සම්පස්සජා ආදී වශයෙන් ඉන්ද්‍රිය සම්බන්ධ කරපුවාම සම්පස්ස කියන වචනේ යොදනවා ඒ කියන්නේ මනාකොට ඒ කියන්නේ මේ ඉන්ද්‍රියත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව යොදද්දි තමයි සම්පස්සය යොදන්නේ. නැත්නම් නිකම්ම පස්සය ගැන සාකච්ඡා කරනකොට විතරක් පස්ස කියන වචනේ යොදනවා. ආ හරි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මෙතන මේ සංඥා ලෝකය ගැන කතා කරනකොට දැන් මට ඔබ වහන්සේගේ හඬ ඇයෙනවා නම් එතකොට දැන් සද්ද සංඥා කියනකොට ස්වාමීන් වහන්සේ මේ සාරානන්ද ස්වාමීන් වහන්සේගේ හඬනේ කියන ඒ හඳුනා ගැනීම වෙලා නේද ස්වාමීන් වහන්සේ? ඔව් අපි එක්තරා ප්‍රමාණයකට මේ පුද්ගල පුද්ගල සාධකය මෙතන නැත්තේ නැහැ. මේ පුද්ගලයාගේ මේ අහවලාගේ මේ වාහනේ මේ සත්‍යයගේ මේ ආදි වශයෙන් එතන අර ශබ්දේ විතරක් නෙවෙයි ශබ්දයේ වෙන්කොට හඳුනා ගැනීම කියන එක විඥානයේ තියෙන හුදු ශබ්දයක් නෙවෙයි මේ අහවලාගේ ශබ්දය. හවල් දේ ශබ්දය, හවල් තැනත්තාගේ ශබ්දය ආදි වශයෙන් වෙන්කොට හඳුනා ගන්න ගතියක් තියෙනවා. එතකොට එතනදී ඒ වෙන්වී හඳුනා ගැනීමම සිද්ධ වෙලා තියෙන අපිට ගැටලුවක් නැහැ. මට දැන් මේ ස්වාමීන් වහන්සේගේ හඬත් ඇහෙනවා මේ වාහනේ ශබ්දයත් ඇහෙනවා මට දෙකම මං අවශ්‍ය දේ ඉතින් ගන්නවා අනිත් එක මට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි හිතමු දැන් අපි මේ සාකච්ඡාව කර කර ඉන්න අතරේ තව කෙනෙක් ඇවිල්ලා කතා කරා කියලා ඒ තව කෙනෙක් කතා කරන හඬත් සමහර විට මගේ පසුපසින්ම ඔබට සමහර වෙලාවට ඇහෙන්නේ නැති. දැන් මේ දානේ වළඳන්න පොඩි හඳුර ඇවිල්ලා කතා කරා. තවත් කෙනෙක් කතා කරා. ඒව සමහරට ඇහෙන්නේ නැහැ. නමුත් දැන් අපිට ඒ ඒ ඒ දෙක වෙන් වෙලා අපිට ඇහෙනවා. මේ අර ස්වාමීන් වහන්සේගේ හඬ මේ අර අනිත් එක්කෙනාගේ හඬ නැත්නම් මේ වාහනේ හඬ කියලා. එතකොට වෙන් වෙලා මේක ඇහුණට අපිට දැන් මේවා ධර්ම සාමට්ටමෙන් සලකා ගත්තම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ගන්න එතකොට අපිට අදාළ එක විතරයි. අනිත් එක අපි අපි අනිත් එක ඇහුණා කියලා අපි ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. මේ දෙකම ධර්මතාවයක් අපි අදාළ දේ විතරක් ගන්න අපිට පුළුවන්කම තියෙනවා. එහෙමයි. එහෙමයි. ඉස්තාම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් දෙවන් සරණයි. දෙවන් සරණයි. අඳුරනේ විතක්කයයි ਵਿਚාරයයි කියලා එනකොට විචාරය කියන එක නවත්ත ගන්න අපි උත්සාහ කරනවා මම ඒක කරනවා මේ ඕව හිතලා ඉතින් මම හිත දුක් වෙනවන්නේ මොකටද කියලා මේ මට ඒක එතකොට එතන අකුසලයක් මගහරවා ගන්න හරි ਵਿਚාරය දෙලාවේ අකුසලයක් වෙනවා හරි කුසලයක් වෙනවා කියන එක සිද්ධ වෙනවා අපේ හාමුදුරනේ අවශ්‍යයි මෙහිම ਵਿਚාරය කියන එක ධර්මතාවයක් හැබැයි ඒක දැන් ඔන්න ඔබතුමී මේ ਵਿਚාරය වෙන එක ගැටලුවක් කරගත්තොත් අකුසලයක් වෙනවා. මට මේක නැවත නැවත හිතෙන එක මහා කරදරයක්. එහෙම නැත්නම් අපි හිතමු අනිත් එක්කෙනා මේක නැවත නැවත කියවන එක මහා කරදරයක් කියලා ඒක ගැන දේශයක් ඇති කරගත්තොත් එහෙම නැත්නම් මට මේක නැවත නැවත මතක් වෙන එක හරිය ෂෝක් කොච්චර ඒක ආයි ආයි මට මතක් වේවා එහෙම නැත්නම් අනිත් එක්කෙනා මේක කියන එක කොච්චර හොඳද ආයි ආයි කරන එක ආයි ආයි කියන එක කියලා ඒක ගැන විශේෂ අනාපයක් ඒක පස්සේ පන්නන ගතියක් ඇති වුණොත් හරි මේක ਵਿਚාරයේ වෙද්දී විචාරයේ ධර්මතාවයක් හැටියට තමා තුළ හෝ අනිකා තුළ සිද්ධ වෙන මේ නැවත නැවත සිදුවීම රිපීට් වීම මානසික හෝ කායික හෝ මේ වාචික වශයෙන් ඒ ආරම්මණය වටා නැවත නැවත මේ හිතන ගතිය කියන ගතිය කෙරෙන ගතිය ඒක අපි ධර්මතාවයක් හැටියට දැක්කොත් අකුසලයක් නෙමෙයි. හැබැයි මේක වදයක් හරි කියලා හරි එහෙම නැත්නම් හරි ශෝක්නේ මේක නැවත නැවත වෙන එක ආය ආය වෙන්න ඕන ආය ආය වේවා ආදී වශයෙන් කියලා ඒ පැත්තට ගියොත් අන්න එහෙම ගියොත් තමයි මේක අකුසලයක් වෙන්නේ නැත්නම් මේක ධර්මතාවයක් හැටියට දැක්කොත් ගැටලුවක් නෑ එහෙම නැත්නම් අපි හිතමු වෙන කෙනෙක් කියලා උදාහරණයක් හැටියට නැවත රිපීට් වෙන එකක් ඕනනම් අපිට මේ පරිවර්ජනා කරන්න පුළුවන්. ඒක අපිට නිකන් කරදරයක් වගේ හිතෙනවා නම් ද්වේෂයක් හදාගන්න ඕනේ ඒ ඒ නැවත නැවත කියවන එක හෝ ඕනනම් මගහරින්න පුළුවන්. දැන් සමත භාවනාවේදී නැවත නැවත අකුසල ආරම්මනේ රිපීට් වෙනවා නම් එතෙන්දී අපි ඒකට සමත කමටහනක් යොදා ගන්නවා. කුසල ආරම්මණයක් යොදා ගන්න. එතන තියෙන්නේ පරිවර්ජනා ගතිය. මට මේක නැවත නැවත මතක් වෙන එක යෝගියට ප්‍රාථමික මට්ටමේදී මූලික අවස්ථාවේදී හසුරවන්න අමාරුයි. එතෙන්දී යෝජනා කරනෝ භාවනාවේදී එහෙමනම් කුසල ආරම්මණයක් ගන්න කියලා සමත ගමඨාන. එතකොට తాවකාලිකව අර රිපීට් වෙන එක නතර වෙනවා. කියවනෝ නම් ඒක කියවෙනෝ නම් වෙන දෙයක් කියවන්න පුරුදු කරගන්න. ඒක කරනවා නම් වෙන දෙයක් ආයාසයෙන් කරන්න පුරුදු කරගන්න. ඒක ප්‍රාථමික මට්ටමේ වැඩක්. ඊළඟට වෙන කෙනෙක් ඒක ගැන නැවත නැවත හිතලා වද වෙනවනම් අපි පුරුදු කරනවා මේ මෙන්න මේක ගැන පොඩ්ඩක් හිතන්න. මෙන්න මේ කාරණේ කියලා අලුත් අරමුණක් දෙනවා එයාට. එතකොට එයා අරක වටා හිතන ගතියින් මග ඇරෙනවා. සාමාන්‍යයෙන් කවුන්සලින් වලදී මනෝවිද්‍යාවේදී වගේ වෙදී අපි ඒව කරනවා. නැවත නැවත අනිත් එක්කෙනා කියවනෝ නම් එයාට කියවන්න වෙන එකක් දෙනවා. කියවන්න වෙන අරමුණක් දෙනවා. එහෙම නැත්නම් නැවත නැවත ඒක කරනවා නම් ඒක හානි කරයි වගේ කියලා හිතෙනවනම් මේ ධර්මතා හැටියට දකින්න මට්ටමට ඇවිල්ලා නැති අය සම්බන්ධයෙන් මම මේ කියන්නේ. එතකොට වෙන වැඩක් දෙනව නැවත කරන්නේ ඒක. කුසල ආරම්මණයක් හැටියට දෙනවා. හැබැයි අපි දැන් මේ කතා කරන්නේ ඊටත් වැඩිය ගොඩක් ඉහාට ගිය පියවරකදී දැන් අපි මේවා දකින්නේ ධර්මතාව විදියට. නැවත නැවත කෙරෙන එක නැවත නැවත කියවෙන එක ධර්මතා හැටියට අපි දකින්නේ. එතකොට දැන් අපිට උපේක්ෂා වෙන්න පුළුවන්. ඕනනම් මග අරින්නත් පුළුවන් පරිවර්ජන. නේ? එහෙනම් මග අරින්නත් පුළුවන්. හැබැයි මේ රිපීට් වෙන එක නැත්නම් අපි ඒකට කිව්වේ විතක් විචාර කියලා. විතක්ක විචාර. මේක ගැන නැවත හිත යොමු වෙන එක ඒකට යොමු වෙන එක සහ නැවත නැවත කරන එක කියන එක හිතන එක. ඒක ධර්මතාවක් හැටියට දකින්න. ඒක කරදරයක් වදයක් හැටියට හිතන්නේ. ඕනනම් නිකන් වදගතියක්, කාලේනාස් වෙන බවක්, බාධාකාරී ස්වરૂපයක් පෙන්නනවා නම් අපිට පුළුවන් ආරම්භණය වෙනස් කරන්න. ඒත් ඒක ගැන හැබැයි වද වෙන්නේ අපි නිකන් දේශයක් හදාගන්න. දේශයක් හදාගත්තොත් තමයි අකුසලයක් වෙන්නේ. නැත්තම් මේක ධර්මතාවය. පැහැදිලිද කාරණේ? තාම කිසිම පැහැදිලියක් නැහැ හඳුරන්නේ වාසියට පිසිදු වේවා. ස්වාමීන් වහන්සේ පච්චවෙක්කනීය ඥානය ගැන ටිකක් කියලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව් ප්‍රතිවේක්ෂා කියන වචනේ හුඟක්ම අපේ ධර්මයේ ඉදලා තියෙන කාරණයක්. දැන් හැම ආරම්මණයක් පිළිබඳවම මේ ඒකේ තියෙනවා දැන් ඔය අපි කතා කර විදිහට එකක් තමයි ඉන්ද්‍රිය ගෝචර වෙන දේ ධර්මතාවයක් හැටියට අපි මෙනෙහි කිරීම. ওই පච්චවෙක්කිතබ්බට්ඨාන කියලා වෙනමම අපේ ධර්මයේ උගන්වනවා නොඑක් තැන්වල. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මරණ ධම්මෝ විමරණං අනතීතෝත්‍ය අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා කිය. මරණය ධර්මතාවයක් හැටියට මරණය කියන සංසිද්ධිය වාර්තා වෙන දකින අහන හැම වෙලාවකම ධම්මෝ ඒක ධර්මතාවයක් හැටියට පච්චවේක්ෂිතබ්බා. සිහිගත යුතුයි. ඒක නුවණින් සලකා ගන්නවා කියන එකයි. මේක ධර්මතාවයක් හැටියට. ඒ විදිහට තියෙනවා ඒකේ ඒක මූලික දේ ධර්මතාවයක් හැටියට සලකා ගන්න. ඊළඟට තියෙන සමහර තැන්වල පච්චවේක්ෂාව ඒකේ ප්‍රයෝජනේ නිෂ්ප්‍රයෝජන කොටසයි ප්‍රයෝජන කොටසයි දෙකම මෙනෙහි කරලා අර නිෂ්ප්‍රයෝජනය අත්හරින්න ඕන නිසා ප්‍රයෝජන කොටස මතක් කරගන්න. ඒකට යොමු වෙලා ඒක කරන්න. දැන් උදාහරණ හැටියට ආහාරය, ඇඳුම, නිවාසය අනිකුත් අපේ භාණ්ඩ හා සේවා පරිහරණය කරද්දි තියෙන ප්‍රත්‍යවේක්ෂාවක්. ආහාර ප්‍රත්‍යවේක්ෂාවේදී කියනවා පටිසංකායෝනිසෝ ආහාරං ආහාරේමි නේවදවායන මදායන මණ්ඩනායන විභූෂණාය කියලා මේකට නෙවෙයි මේකට නෙවෙයි මේකට නෙවෙයි මේකට නෙවෙයි ලස්සන වෙන්න නෙවෙයි හැඩ වෙන්න නෙවෙයි අලංකාර වෙන්න නෙවෙයි තර වෙන්න නෙවෙයි සෙල්ලම් කරන්න නෙවෙයි එතකොට අර ඒකේ අවභාවිතයේ කොටස මෙනෙහි කරන්නේ පැත්තකට කරන්නේ ඊට පස්සේ ස්වභාවිතයත් එතනම මෙනෙහි කරනවා යාව දේවීමස්ස කායස්සිතියා මේ ශාරීරික පැවැත්මට යාපනාය ලැබීම පිණිස Brahmacharyaනුග්‍රහය මම මේ පූර්ණ සීල සමාධි ප්‍රඥා ගුණ ටික පුරා ගන්න. පුරාණංච වේදනම් පටියංකාමි නවංච වේදනං උප්පාදේශාමි ආදී වශයෙන් පැරණි වේදනාවෙන් අයින් වෙන්න අලුත් වේදනාවක් ඇති නොවෙන්න ආදී වශයෙන් ඒකේ ස්වභාවිතයක් මෙනෙහි කරනවා. අවභාවිතයයි නැත්නම් දුර්භාවිතයයි ස්වභාවිතයයි දෙකම මෙනෙහි කරන්නේ පච්ච ප්‍රත්‍යක්ෂ කරන්නේ මෙනෙහි කරනවා නෝනින් මෙනෙහි කරනවා මොකටද අර අවභාවිතය අයින් කරලා ස්වභාවිතය තුලට එන්න එහෙම ප්‍රත්‍යක්ෂාවකුත් තියෙනවා එතකොට ওই විදිහට පත්‍යවේක්ෂ ඥානෙ නැත්නම් ප්‍රත්‍යක්ෂා වලින් ප්‍රත්‍යක්ෂා ඥානෙ තුලින් අපි ලබන දේ ඔන්න ඔය වගේ විවිධ අර්ථ වලින් ප්‍රත්‍යක්ෂා කිරීමක් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. ප්‍රධාන දේ ඉතින් අපි ඔය තුන පැත්තෙන් ප්‍රත්‍යවේක්ෂා කරාම ඇති. ඒ කියන්නේ යමක ස්වභාවිතයයි දුර්භාවිතයයි. දෙකම ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන නෝනින් සලකා බැලීම කියන එකයි ප්‍රත්‍යවේක්ෂා කියන්නේ. සලකා බලන්නේ මොකටද? අර ඒකේ දුර්භාවිතය අයින් කරන්නයි ස්වභාවිතය තුල පවතින. ඊට පස්සේ ගැඹුරට ගියාම අර ස්වභාවිතය දුර්භාවිතය දෙකම ධර්මතාවයක් හැටියට මෙනෙහි කරන්න ස්වභාවිතේ මතුණු වෙලාවේ ඒකත් එක්ක ඇලෙන්නත් එපා දුර්භාවිතේ මතුණු වෙලාවේ ඒකත් එක්ක ගැටෙන්නත් එපා. මේ දෙකට නොයා ඉන්න තමයි අර ඊළඟ මේ ප්‍රත්‍යවේක්ෂණාව කරන්නේ. එතෙන්දී අපි මුගාවක් ඉහළ මට්ටමට එනවා. අර මූලික පියවරේදී ස්වභාවිතයේ දුර්භාවිතයේ දෙක මෙනෙහි කරලා නුවණින් මෙනෙහි කරලා දුර්භාවිතයෙන් ඉවත් වෙනවා ස්වභාවිතය තුල පවතින. හැබැයි හේතුඵල ධර්මානුකූලව ඔය දේ ඔය දෙකම පැන නගින්න පුළුවන්. එතෙන්දී අපි ධර්මතාවයක් විදිහට ඒක මෙනෙහි කරනවා. ඊළඟට හේතුඵල ධර්මතා ඔක්කොම ධර්මතා හැටියට මෙනෙහි කරන මම උදාහරණ දෙකක් කිව්වේ ඒකයි. මරණ ධම්මෝ මරණං අනතීතෝති අබින්නම් පච්චවේක්කිතබ්බං. පච්චවේක්කිතබ්බං. එතෙන්දී එහෙම කියනවා. ඊළඟට අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී වගේ වෙද්දී බුදුරජාණන් වහන්සේ කියන දේශනා කරන රාහුල පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායන සම්මන් කත්තබ්බා රාහුල හොඳට නුවණින් මෙනෙහි කරලා හොඳට නුවණින් මෙනෙහි කරලා කය මෙහෙවල කරන දේ කරා. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කත්තබ්බන් රාහුල ඔයා කියන දේ හොඳට මෙනෙහි කරලා හොඳට මෙනෙහි කරලා මේකේ දෙකක් තියෙනෝනේ. සත්‍ය වචනයයි බොරුවයි දෙපැත්තක් තියෙනෝනේ. දෙකම හොඳට මෙනෙහි කරලා අත්‍ය වචනය කියන්නේ බොරුව කියන්නේ. සමගීකරණ වචනේ කියන්නේ ගේලම කියන්නේ. ප්‍රියශීලී වචනේ කියන්නේ පරුස වචනේ කියන්නේ. වැඩකට ඇති වචනේ කියන්නේ සම්පප්පලාපේ කියන්නේ. අන්න එතෙන්දි තියෙනවා අර ස්වභාවිතය සහ දුර්භාවිතය දෙක බැහැර කිරීම අර්ථයෙන් ප්‍රත්‍යක්ෂා කිරීම. එතෙන්දී ඒකට අර ගැඹුරු තලයේදී ධර්මතා හැටියට මෙනෙහි කිරීම ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ධර්මතා හැටියට දැකලා ඒවට ඔක්කොටම උපේක්ෂා වෙනවා. ස්වභාවිතයටත් උපේක්ෂා වෙනවා, දුර්භාවිතයටත් උපේක්ෂා වෙනවා. හැබැයි Taman ස්වභාවිතයට මිසක දුර්භාවිතයට යන්නේ නැහැ. ඉතින් ওই විදිහේ පච්චවෙක්කන ඥානයක් අපේ ධර්මයේ කියනවා. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පිටින් සිදුවේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර ධර්මතාවයන් සන්නස අපේ විඥාණයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් මේ විතක්ක ਵਿਚාර දෙක ඇත්තටම මේ විඥාණයෙන් කෙරෙන විඥානයේ අවශ්‍යතාවයක් හැටියට අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ විඥාණය අරමුණු වෙන් වෙන් කරලා දැනගැනීමේ ලක්ෂණය විඥානයේ හුඟක්ම තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් විඥාණය තමයි මේවා අඳුනගන්නේ. එතකොට අරමුණ සුඛ ලක්ෂණ පෙන්නනවා නම් බොහෝ විට ඒක විතක්ක වෙනවා. ඒ අරමුණට නැවත යොමු වෙන ගතියක් විඥානයේ තියෙනවා. ඒ වගේම ඒකේ සුඛ ලක්ෂණේ වටා විඥාණය නැවත නැවත හැසිරෙන ගතියක් හිතන ගතියක්, තර්ක කරන ගතියක්, මනසින් සැලසුම් කරන ගතියක් ඒක නැවත විඳින්න විඥානයේ තියෙනවා. ඒතකොට විඥානය උගක්ම සුඛ ලක්ෂණයට විතර්ක ਵਿਚාර වෙනවා. අනිත් පැත්තෙන් දුක්ඛ ලක්ෂණයක් ආපුවාම ඒකෙන් ඉවත් වෙන්න, ඒකෙන් අයින් වෙන්න, ඒකෙන් බැහැර වෙන්න යම් ආකාරයක එහෙම උත්සාහ කරන ගතියකුත් තියෙනවා. එතකොට මෙන්න මේ අරමුණේ තියෙන සුඛ ලක්ෂණයයි අරමුණේ තියෙන දුක්ඛ ලක්ෂණයයි දෙක පදනම් වෙලා තමයි විඥාණය මේ විතක්ක ਵਿਚාරවලට බැසගන්නේ. එතකොට අපි ඒක තේරුම් ගන්න අවශ්‍යයි. ඇයි මේක ආපහු ආපහු මේක ගැන ඇයි මං හිතන්නේ? ඇයි මම මේක ගැන ආයෙ ආයෙ කතා කරන්නේ? එහෙම නැත්නම් අනිත් එක්කෙනා මේ මගේ මා ළඟ ඉන්න අනිත් මිනිස්සයා ඇයි මේක ගැන නැවත නැවත හිතන්නේ? ඇයි මේක ගැන නැවත නැවත කතා කරන්නේ? ඇයි එයා මේක අල්ලගේ මේක නැවත නැවත කරන්නේ? ඒක වටාම කැරකෙන්නේ ඒකෙන් බැහැර වෙන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? එක්කෝ සුඛ ලක්ෂණේ පදනම් කරගෙන එක්කෝ දුක්ඛ ලක්ෂණේ පදනම් කරගෙන. ඒක විඥාණය මේ ලක්ෂණ දෙක වෙන්වෙන්ව අඳුන ගන්නවා. විඥානයේ ස්වභාවයේ විඥානන ලක්ෂණයනේ. සුඛංතේපි විජානාති දුක්ඛංතේපි විජානාති විජානාතිපි වූ විඥානං කියලා සරුත්ථමඳුරු මහා වේදල්ල දේශනාවේදී පැහැදිලි කරන්නේ ඒකනේ. මේක වෙන්වෙන් කරලා අඳුන ගන්න. අඳුන ගත්ත ගමන්ම විඥානයේ ලක්ෂණයක් තියෙන අර සුඛ ලක්ෂණයට නැවත යොමු වෙන ගතිය විතක්ක. සුඛ ලක්ෂණේ වටා කැරකෙන ගතිය විචාර. ඒක සිතීලි වශයෙන් වචන වශයෙන් ක්‍රියා වශයෙන්. දුක්ඛ ලක්ෂණය නැවත යොමු වෙන්නේ මොකටද? ඒකෙන් පලා යෑම අර්ථයෙන්. ඒක ඒකෙන් බේරීම අර්ථයෙන්. ඒක සමහන් කර ගැනීම අර්ථයෙන් තමයි නැවත නැවත ඒකට යොමු වෙන්නේ. යොමු වෙලා ඒක වටා කැරකෙන ගතියක් පෙන්වනවා. එහෙමයි. ඉතින් විඥාණය ඔන්න ඔය සුඛ දුක්ඛ ලක්ෂණ දෙක ඔය අදුක්කම සුඛ ලක්ෂණයට ඒ තරම් විතක්ක ਵਿਚාර වෙන්නේ නැහැ. සුඛ දුක්ඛ ලක්ෂණ දෙකට තමයි වෙන්නේ. මම හිතන්නේ මේක පැහැදිලි ඇති කියලා. එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා පෙරවන් සරණයි වහන්සේට. අන්තරනේ වෙන කෙනෙකුට අවස්ථාවක් නැතිනම් මම කතා කරන්න ආයි මේ දැන් අර ඔබ වහන්සේ මේ දැන් දේශනා කරා වගේ විඥානේ අනික් එක්කෙනා එකම දේ දුක් වේදනාවක් මේවා කරගන්න හරි නිතර නිතර කියන අත්දැකීමක් මට ලැබෙනවා මගේ යාළුවේ එයාගේ මට තේරෙනවා එයාගේ ස්වාමියාට විශ්දන්න ඕනෙකමට මට හරියට ලෙඩ මට අත්න ලෙඩ මාව දැක්කොත් එයා මහත් ඇත්තටම හිටියොත් දැන් ලෙඩ ලෙඩ ලෙඩ කියලා කියනවා මට හොඳට තේරෙනවා ඒක එයාගේ මහත්යාගේ නොලැබෙන යමක් වෙනුවෙන් තමයි මෙයා මේදී කියන්නේ කියලා එහෙම වෙලාවට දැන් එයාගේ හිත ගැනට වැඩිය මං කොහොමද හැසිරෙන්න ඕනේ එතන ඇහෙනකොට ඔව් ඒක අර අපි අර කිව්වා වගේ ඒක ධර්මතාවයක් හැටියට දැක්කනම් හරි මේක මෙයා තුල තියෙන මේ කිසියම් ගති ලක්ෂණයක් හැටියටයි අපි ඒක දකින්නේ. ඒක ධර්මතාවයක් හැටියට එයා යම් කිසි දෙයක් අපේක්ෂා කරන නිසා ඒක නැවත නැවත කියනවා. ලබා ගැනීමේ අර්ථයෙන් හෝ දුරු කර ගැනීමේ අර්ථයෙන් නැවත නැවත කියවන්න පුළුවන්. ඒ ලබා ගැනීමේ අර්ථය කිව්වොත් සුඛ ලක්ෂණය. දුරු කර ගැනීමේ අර්ථය ගත්තොත් දුක්ඛ ලක්ෂණය. ඉතින් ඒ අර්ථයෙන් මෙයා මේක නැවත නැවත කියවනවා හෝ නැවත නැවත කරනවා වෙන්න පුළුවන්. අපි ඒ ගැන උපේක්ෂා වෙනවා. අපි මොකද දේව දකින්නේ ධර්මතා මට්ටමින්. නමුත් එයා ඒ කරන ක්‍රියාව හෝ කියන කියවිල්ල තුළ අර්බුදේ වැඩි වෙනවා වගේ අපිට පේනවා නම් ඕනනම් අපිට පුළුවන් එයාට තීරුම් කරලා දෙන්න. ඔයා මේක නැවත නැවත මේ විදිහට කියවලා කරලා වැඩක් නැහැ. මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ විදිහට මේකට පිළිපදින්න කියලා අපිට ක්‍රියාමාර්ගයක් එයාට යෝජනා කරන්න යොමු කරන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණයක්. ඒක අපිට ඉච්චරම අදාළ කාරණයක් නෙවෙයි. පළවෙනි දේ අපි ඔබතුමිය අහන්නේ අපි කොහොමද දෙතෙන්දි ප්‍රතිචාර අපි කොහොමද දෙතෙන්දි පිළිපදින්නේ කියලා ඒක අපි ධර්මතාවයක් විදිහට දක්වනවා. එච්චරයි. සමහරවිට අන්දමනේ අවශ්‍යයි. හොඳයි එහෙනම් අපි අදට දහම් හමුව නිමා කරමු. මොකද අද අපි මේ මම ඇවිල්ලා ඉන්නේ මේ පිටමාල් සේනාසනේ අපේ භාවනා වැඩමුළුවක් කරන දවසක් අද. ඉතින් මේ වන විට අපේ භාවනා වැඩමුළුවට යෝගීන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපේ භාවනා වැඩමුළුවටත් යොමු වෙන්න ඕන නිසා අපි දහම් හමුව මෙතකින් නිමා කරනවා. ඉතින් වෙනදා වගේම අපි හෙට නෙමෙයි අනිද්දාට හෙට ඉරිදා හෙට සෙනසුරාදාව අනිද්දා ඉරිදාවේ අපි නැවතත් ඒ විදිහටම වුණ ගහනවා. ධර්ම සාකච්ඡාව සඳහා නම් අදට අපි ධම්මානුපස්සනාවේ සමුදේ සත්‍ය පිළිබඳව කළ මේ සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඉතින් වෙනදා වගේම අපේ සදහම් අමුවට සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ ධර්ම අවබෝධය තුලින් අපි මේ දකින හැම දෙයක්ම ධර්මතා හැටියට දැකගෙන ධර්මතා හැටියට උපේක්ෂා වෙලා කටයුතු කරන්න පුළුවන් වේවි කියලා මා විශ්වාස කරනවා. ඒ පුහුණුව ඇති කරගන්න නිතරම ජීවිතේ මේවා දකින කියන දේවල් අපි අහන අත්විඳින දේවල් මේ විතක්ක ਵਿਚාර වගේව හරීම ප්‍රකට දේවල්. ඉතින් ඒවා ගැන හොඳට උපේක්ෂා වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඒකත් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරමු. අන්න ඒ පණිවිඩය ඒ කාරණේ මත කරමින් අදත් අපේ සුපුරුදු අපේ සදහම්මම මෙසේ නිමා කරනවා. ධම්මමෝට සා සම්බන්ධ වුණු පින්වත් හැම දෙනාටම මේ උතුම් ධර්ම අවබෝධයේ මේ ජීවිතයේදීම සියලු ඇලීම් ගැටීම් මුලාවන් වලින් තොරව ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අදත් අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම සෙරුවන් සරණයි Thank you.